අවසරයි ධර්ම දේශනාව ආරම්භ කිරීමට සියලු දෙනාම සාදුකාරය පාත්තු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ චිත්තං කිං මඤ්ඤසි සුසීම සංඛාරා නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ යම්පන අනිච්ඡං දුක්ඛං යම්පන අනිච්ඡං තං සුඛං වා දුක්ඛං වාති දුක්ඛං බන්තේ යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ ඒතෝ ඒතෝ හමස්මි ඒසෝ මේ අත්තාති නෝ හේතම් බන්තේති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දවසෙත් භාවනා වැඩපිළිවෙල හතරවෙනි දවස වශයෙන් මේ pāli පාඨයම දවසේ මාතෘකාව කරගෙන <coughs> දේශනාවක් ආරම්භ කළා ඉතින් ඒක තව පිටසත් විස්තර ටිකක් කරන්න ඕනේ. කරන්න තියෙනවා. කෙරුවොත් හොඳයි කියන අදහස නිසා ඒ ඊයේ මාතෘකාවම තව ටිකක් විග්‍රහ කිරීම සඳහායි ඒ පාලි පාඨයේම අදිස්රයින් තියාගත්තේ. ඒකෙන් අදහස් කරන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් හතරවෙනි උපාදානස්කන්ධය කියන මේ සංස්කාර පිළිබඳව පොඩි තවත් ඉදිරියට විස්තර කරන්නයි. ඉතින් මේ සංස්කාර කියන වචනය විවිධ අර්ථ ભેදයන් සහිතව සරුවචන් වහන්සේ ත්‍රිපිටකයේ යම් යම් තැන්වල සම්බන්ධ කරලා තියෙනවා. ඒක මේ බෞද්ධ ලෝකයට ප්‍රශ්නයක් වශයෙන් හරි දිරව ගන්න පුළුවන් වුණාට අබෞද්ධ ලෝකයට කිසිසේත්ම අදාහ ගන්න බැරි මාතෘකාවක් මේකේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා ඒ බටහිර වගේ භාෂාවල් වලට බුද්ධ ආගම හරවන්න යනකොට විශේෂයෙන්ම ගැඹුරු ප්‍රශ්න ගැඹුරු මාතෘකාවක් ගැඹුරු වචනයක් ඉංග්‍රීසියට දානකොට සෑහෙන අපහසුතාව මතු මතුවේ. ඉතින් ඒ නිසයි මම මතක් කරේ එහෙම උත්සාහයකදී ඒ ලංකාව පැත්තෙන් බුද්ධ ධර්ම පැත්තෙන් බලලා ත්‍රිපිටකයේ සඳහන් ඒ <coughs> විවිධ ස්ථානවල දක්වලා තියෙන නිදර්ශන නිදර්ශන අනුව මේ සංස්කාර කියන වචනයේට අර්ථ ભેද හතරක් පෙන්ලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි ලේසික වශයෙන් පෙන්වන්නේ පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන තැන මේ නිසා වේ වන්නේ මේ නැතිකට මේ නොවන්නේ මේ හටගැනීමේ මේ වන්නේ මේ නැතිවීමේ නොවන්නේ කියන ඒ ඉදප්පච්චේතාවයේ කියන මූල ධර්මයේ පෙන්වීමේදී මේ සංස්කාර කියන පදය නැත්නම් සංස්කාර කියන සංසිද්ධිය අවිද්‍යාව මෝහේ නොදැනුවත්කම නිසායි ඇති වෙන්නේ කියලා. එතකොට මේ අවි මේ නොදැනුවත්කම මෝහය අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර එතනින් අතර වෙන්නේ දිගට යන වැඩපිළිවෙලක් වශයෙන් විඥානයක් හිතක් පහළ කරනවා ඒ විඥානය නිසා දිගින් දිගට ගිහිල්ලා අවසානයේ ජාති ජරා ව්‍යාධි මරණ කියන අපි දන්න සංසාර දුක්වලට සංසාර රෝගවලට හේතු වෙනවා. එතනදී සංඛාර කියන පදේ අවිද්‍යාව මුල් කරගත්ත හේතු කරගත්ත ඵලයක් වශයෙන් පෙන්වන පස්සේ ඒ සංස්කාර හේතුවක් වෙලා විඥානයේ ඵලයක් වශයෙන් පහළ වෙනවා. ඒ නිසා අපි <clears throat> මේ තේරීම කියන වචනේ ඇති කරගන්නවා. ලෝකයේ මේ විශාල වශයෙන් පනවලා තියෙන මේතයක් නම් අපි අනකොටම ඈත ඉඳලම අපි තීන්දුව කරනවා මෙන්න මේකයි මම කන්නේ කියලා. අන්නේ තේරීම කරන්නේ සංස්කාර වලින් මේ තේරීම නිසා අපි විශාල විශාල වටිනාකමක් තියෙන දෙයක් ප්‍රතික්ෂේප කරනවා. එකක් තෝරනවා කියලා කියන්නේ අසීමිත ප්‍රදේශයක් අපි ප්‍රතික්ෂේප කරනවා අර ඊගාට අල්ලා ගන්න දේට තියෙන තද බැඳීම නිසා ප්‍රතික්ෂේප කරන දේයින් වෙන පාඩුව අපිට හීනකින්වත් හිතා ගන්න බෑ. එනිසා මෙතන සංස්කාර කියන පදේ තේරෙන්නේ අර්ථ වෙන්නේ තෝරනවා. දී ඇතිදී එහෙම්ම තියලා කරබනින් අපි දන්නෙත් නෑ. අතම මේ තෝරපු නිසා මෙච්ච ප්‍රදේශයක් ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසා වෙන හානිය මේකයි කියලා අපිට හිතෙන්නෙත් නෑ. ඒ නිසා සරුවචනාංශේ මිනිස්සු වෙලා කරන තිරසං වැඩ දිහා බලනින්න. ඒ අවිද්‍යාව නිසා. ඊට පස්සේ තව එකක් දක්වලා තිනවා මේ සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනච්ච අනත්තා අනිච්චා කියන තැන මේ සංස්කාර කියලා කියන්නේ කර්ම. එතනදී ගන්නකොට කියන්න වෙන්නේ මේ අපි පසු කාලීන බෙදීම අනුව චිත්තචෛතසික රූප නිබ්බාන කියලා අභිධර්මයේ කොටස් හතරකට බෙදනවා මුළු එකම. ඒකලිවලා රූප කොටාශය කියලා කියන්නේ ඔය අපි රූපණ ගති වෙනස් වෙන ගති තියෙන පටවියාපෝ තේජෝ වායෝ වලට සම්බන්ධ කොටස. ඊටසේ නාම ධර්ම අපි චිත්තචෛතසික වශයෙන් කඩනවා. හිතත් ඒ හිතේ පහළ වෙන චෛතසික. ඒක හරියට මහමූදත් මහමූදේ පහළ වෙන දියරලිත් වගේ. එතන මේ චෛතසික අහුලලා පසු කාලීනයේ ආචාර්යවරු 52කට කඩලා පෙන්නලා තියෙනවා මේ මේ චෛතසික හොඳ නරක සෝබන අසෝබන වශයෙන්. අන්නේ චෛතසික 32කින් වේදනා කියන චෛතසිකේ වේදනා ස්කන්ධය වෙනවා. හඳුනා ගැනීම කොටසත් බරපතල නිසා ඒක වෙනම උපාදාන ස්කන්ධයක් වෙනවා. ඊටු 50ම මේ මේ සංස්කාර කියන පදයට දාලා තියෙනවා. ඒතර මේක ඇතුලේ මේක නයි මල්ලක් වගේ. එක එක දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා සංඛාර කියන පදයෙන් සඳහන් කරන්නේ ඊතුරු චෛසික 52. නමුත් ඒක <clears throat> ත්‍රිපිටකය පිළිබඳ හැඟීමකින් අර්ථකථන දෙන අදහසෙන් බලනකොට මේ 50 දෙනෙක් ඉන්න ඉස්කෝලේ පන්තියේ මොනිටර් විදියට වගේ වැඩ කරන චේතනාව. එයා සාමාන්‍ය පොතේ සඳහන් කරන විදියට වඩු ශිෂ්‍ය සමූහයක් <clears throat> වඩු මඩුවක වැඩ කරනකොට ප්‍රධාන ගුරු අඩුව නැත්තම් එතන ඉන්න ජේෂ්ඨම එක්කනා තමනුත් වඩුකම් කරන ගමන් අනික් පිරිස හසුරුවනවා. පන්තික මොනිටර් වගේ කියලා හිතා ගන්න පුළුවන්. ටීචර් නෑ. එතකොට මොනිටර් තමයි පන්ති නිශ්ශබ්ද කරන්නේ. එයා ගුරුවරයෙක් නෙවෙයි. අර වගේ තමයි වඩු ශිෂ්‍ය ප්‍රධාන වඩු ශිෂ්‍ය තමන්ගේ ඊතුරු හසුන වගේ මේ සංඛාර මල්ලේ තියෙන චෛතසික අණුව විශේෂයෙන්ම සංසාරයට බරපැත්ත ගත්තොත් චේතනාව තමයි බොහොම බලවත්. මොකද ඒක කර්ම රස කරන නිසා. ඒක නිසා සංස්කාර කියලා කියන්නේ චේතනා කියන තැනට අපි එතෙන් තියෙනවා. ඒ නිසා අபிසංකරෝති අபிසංචේතිතං කියන පද දෙක ਸਰවතනසේ සමාකාරව සඳහන් කරනවා. අபிසංචේතන අபிසංස්කාර කියනවාදී. සංඛාර වෙන්නේ පාලියෙන් යනකොට අபிසංකරෝති අபிසංකරෝති इति උච්චති බික්කවේ සංඛාරෝ කියලා සඳහන් කරලා තියෙනවා. තවත් තැනක චේතිතං අபிසංචේතිතං කියන කරත් ඒක සංස්කාර සහ චේතනා කියන පස්ස සඳහන් කරලා ඒකට පස්සේ අන්තිම බලනකොට ඒ චේතනා වලින් කරන සෑම දෙයක්ම දුක පිණිස පිටනවා සෑම දෙයක්ම අනිච්චත්වයටපත් වෙනවා නිසා චේතන නොකලත් මේ වැඩේ වෙනවා එතකොට අපිට ඒක දුකක් නැහැ එතකොට ඒක අනිත්‍ය උනායි කියලා අපිට ගාණක් නැහැ මේ තෝරාගැනීම කරන්නේ සංස්කාර වලින් තෝරාගත්තට පස්සේ චේතනා පහල කරනවා ඒ පහල පහල කරන කරන චේතනාවගේ දුකක් සහ අනිත්‍යත්වයකටපත් වෙනවා. මෙතන සබ්බේ සංඛාරා දුක්ඛා කියන පදයෙන් සඳහන් වෙනවා. තව පැත්තකින් කියනවා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා සංස්කාරයන් කියලා කියන්නේ <clears throat> අඩු බලංශෝ කියලා වගේ ගන්න පුළුවන්. පණ ඇති කයක් තියෙනවා නම් අඩු බලංශෝ තමයි හුස්ම ගන්න එක. වචනයක් දොඩන්න වචනයක් කතා කරන්න අඩු බලංශෝ තමයි ඇතුලේ කරන විතක්ක ਵਿਚාර දෙක. ඊටසේ මනෝ හෝ චිත්ත කියන தත්තේ නැත්තුවම බැඩි අත්‍යන්ත අඩියම පල් අතගාල බැලුවොත් එතන තමයි වේදනා සංඥා දෙක තියෙන්නේ. ඒවා මතින් තමයි ඊටු ආලවට්ටම් විස්තර විභාග විෂිතුරුකම් ඔක්කොම පහළ එතන සංඛාර කියනවා ඒකට ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අපට ඒ නිවන නිවීම දේශනා කරනකොට සංඛාර කියන පදයෙන් තියෙන සංකේන පූර්ව මේ උපසර්ගය අයින් කළා කාර කියන පදය යන කාර කියලා කියන්නේ චාරය හරය කියලා ගත්තා. ඒ කියන්නේ කසායක් ගත්තාම කසාය වේලලා වේලලා වේලලා අන්තිමට අපි අටයකට හිඳලා නෙවෙයි. ඉතුරු එකත් හිඳලා ගත්තොත් ඒ කසායේ තියෙන හරය ටික ගුලියක් වගේපත් වෙනවා. ඒත ඒක තමයි ඒ කසායේ තියෙන ප්‍රධානම දේ වගේ හරය කියන පදෙමුත් ගන්න සංඛාරකේ. ඒකේ එන්නේ මේ කයක් පවතිනකට නම් නැතුවම බැරි හරය තමයි හුස්ම හුස්ම නැත්තම් සජීවී සප්‍රාණික කයක් කියලා කියන්නේ. වචනයක් කතා කරන ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර දෙක බිඳිනවා. ඒ නිසා දෙවිතෝ දෙවිවරු දේව ස්රෝතෙන් අහනකොට ඒගොල්ල කටහඬ නෙවෙයි යහන්නේ ඒගොල්ල විතක්ක විපහාරයයි යහන්නේ. වත් කට වචනේ බිඳින්න ඉස්සෙල්ලා හිත ඇතුලේ යාගේ විතක්ක නගිනකොටම ඒක දෙයියන් ඇහෙනවයි කියන්නේ. විතක්ක විපහාරයෙන්ම දෙයියෝ දන්නා තා පොඩ්ඩකින් මෙයා වචනේ බිඳින්නේ මේකයි කියලා. චිත්ත සංකාර ගැන බලනකොට අනික් කෙනාගේ වේදනා සංඥා දෙක දැක්කනම් එහෙම නැත්නම් කියනවා වේදනා සංඥා දෙක අයින් කරන සංඥා වේදිත නිරෝධයට ගියා නම් හිත චිත්ත නිරෝධය තමයි. ඒ නිසා නිරෝධයේ අවසාන කියන විනෝද සමාපත්තියට යනකොට සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ චිත්ත නිරෝධය තමයි. ඒ නිසා හිතක් කියලා කියන්නේ සංඥා වේදනා දෙක. ඒ අනුවත් අපි ඊයේ සාකච්ඡා කරා. ඊට අමතරව සංස්කාර ස්කන්ධය කියලා එකක් අපි කතා කරනවා. මේ සූත්‍රය අපි බැසගත්තේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. ඒකෙදී එන්නේ චෛතසික ටික තමයි. නමුත් අර වේදනා සංඥා චෛතසික දෙක වෙනමම උපාදාන වශයෙන් ස්කන්ධ වශයෙන් වෙන් කරුවට පස්සේ ඊතුරු 50 සංස්කාර වලට වැටෙනවා. මේ විතර මේ සංස්කාරවල විවිධ ඉදිරිපත් කිරීම නැත්නම් විවිධාකාරයෙන් හැඩ මේවා අර්ථ ඡායා කියලා තමයි මේ සඳහන් වෙන්නේ. මේ අර්ථ ඡායාවල් ගැන දැනගන්න දැනගන්න පේනවා. ඒක ਸਰුවඥ භාසිතේ පවා තේරවාදේ පවා සාමාන්‍ය ඉගෙන ගන්න කෙනෙකුට දන්නවයි කියලා කියන්න හම්බ වෙන්නේ හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා ඊයේත් බණ කිව්වා අදත් බණ කියනවා. ඉතින් ඒ අනුව අපි බලන් හදාන්නේ මේ මේ විෂාන්තර දැනුමක් හෝ විශිෂ්ට මූලධර්ම දැනුමක් ගන්න නෙවෙයි. මේ භාවනාවට මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙදී මේ සංඛාරවල තියෙන මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා අපි අර බෙදාගත්තේ පස්සම්බයං කාය සංඛාරං කියලා ඉස්සලම ආස්වාද ප්‍රසවාස සංසිඳවන කැලලක් නැත්නම් ආනාපාන සති සූත්‍රයේ කාය කායනුපස්සන කොටසේ ඒ කාය සංස්කාර සංසිඳනවා ඊට පස්සේ වචී චිත්ත සංකාර දැනගෙන චිත්ත සංකාර සංසිඳනවා ඒ සංසිඳන හැම තැනකදීම භාවනාවේ යනකොට චේතනා පහළ නොකිරීමයි චේතනා කියන්නේ සංස්කාර නම් චේතනා සංසිඳීමයි මෙතන කරන්නේ. මොන්නම තාලකින්වත් විශේෂයෙන්ම මතක තියාගන්න අර කායानुපස්සන වශයෙන් කාය සංසිඳුණාට පස්සේ එතෙන්ට යනකන් චේතනා ඕනේනේ. ඉඳ ගන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, අනික් නිවර්ණ අයින් කරන්න ඕනේ, මූල කර්මත්තානේ මතු කර ගන්න ඕනේ. ඒකට චේතනා අවශ්‍යයි. ඒක සාර්ථක වෙන්න පුළුවන් අවශ්‍ය සාර්ථක වෙන්නත් පුළුවන්. අපි ගන්නවා සාර්ථක වෙච්ච යෝගාවචරය ගත්තොත් එයා අරමුණම කොටු කරලා නීවරණ අයින් කරගෙන අරමුණ මූණට මූණ දාලා අරමුණේ විපරිණාමය බලනින්. දීර්ඝ උස්ම කෙටි උස්මක් වෙලා ඒකේ හොඳට මේ මුල මේ මැද මේ අග වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් ආනපාන බලන ඉන්නකොට සියල්ලම ඇතුළට නැමෙන වෙලාවක් එනවනම් සැක නැහැ නිින්ද නැහැ හයියෙන් උස්ම ගන්න යන්නේ ඇස් දෙක අරලා බලන්නේ බය වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැති මේවා සෑහෙන කල් ගිහිල්ලා ඉගෙන ගන්නදී ඔව් කරලා කරලා කරලා කරලා ඇතුළට නැමුණයි කියලා හිතමු ආන්නේ ඇතුළට නැමිච්චාම සංහිඳියාවක් එනවා නැත්නම් පස්සම්බනේ කියන්නේ. අන්න එතනින් පස්සේ දැනගන්න ඕනේ දැන් භාවනා ගැම්මැරන් තියෙන්නේ මේකට යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. මේක දෙනකොට নানা ආකාර මේ උලිහිලි පෑම් নানা ආකාර කම්පන චංචල වේග හිතා ගන්න බැරි දේවල් එනවා. අන්න ඒකේ ගෙවා දැමීමෙන් තමයි ඊගාවට තියෙන වේදනා සංඥා දෙක සංසිඳවන්න තියෙන්නේ. ඉතින් අන්න එතෙන්ට යනකොට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔය අභිධර්මය උගන්වනටත් උගන්වනවා සංස්කාරික සහ අසංස්කාරික කියලා. සසංකාරික අසංකාරික ભેදයක් වෙන්නේ. සසංකාරිකයි කියලා කියන්නේ හිතලා කරන එළවුමක් සහ මෙහෙයුමක් සහිතව කරන හිතලා කරන. අසංස්කාරික කියලා කියන්නේ වෙනවා. ඉබේ සිද්ධ වෙනවා. මේ තමයි භාවනා භාෂාවක තියෙන අන්තිම ගැඹුරු ව්‍යාකරණය මෙතනයි තියෙන්නේ. සකර්මක අකර්මක කියලා අපි භාෂා විපාරේ දානවා. Passive passive voice active voice කියලා දෙකට කඩා ගන්න. ඔය දෙක තමයි විපස්සනාදී බේරලා දෙන්න හදාගන්න. ඉතින් ඒක අපි ගත මේ සංස්කාර කියන පදයේ අසංකාරික සසංකාරික ભેදය අනුව ගත්තාම හුස්ම ගන්නවද ගැනෙනවද කියන එක ඔය කොච්චර කිව්වත් සූක්ෂම දෙයක්. සමහරුන් දෙක නිසා භාවනට බහින්න බෑ. ඒගොල්ලෝ කියනවා කොච්චර කරන් ගියා හුස්ම නිකන් වැටෙන්න බෑ මට හුස්ම ගෑනිනවා. මොකද මේ හුස්ම ඉස්මතු කරගන්න, ලක්ෂණ බලාගන්න. ඉතින් ඒක නිසා හුස්ම ගන්න ආගම. ඒ කියන්නේ හුස්ම ආයාසයෙන් හුස්ම ගන්නවා කියලා අපි මේකට කියන්නේ. ඒක නිසා අසංස්කාරිකව නෙවෙයි සිද්ධ වෙන්නේ සසංකාරිකව ඒක. ඒක වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ අනිච්ඡානුක පේශීන් සහ ඉච්ඡානුක පේශීන් කියන්නේ ඉච්ඡ කියලා කියන කැමැත්ත, ඉච්ඡානුක පේශීන් කියලා කියන හුස්ම ගන්නවා. ආයාසයෙන් හුස්ම ගන්නවා. අනිච්චානුකපේශින් කියලා කියන්නේ හුස්ම ගෑනෙනවා. මෙන්න මේ දෙක වෙන් කරගන්නවා කියන එක ලේසි නෑ. මට මතකයි මම ඔය ෆාම් එකේ වැඩ කරන කාලේ පොතක් කරගෙන ගිහිල්ලා හැන්දෑවේ හතරමාට විතර වගේ එළිය පුටුවක් තියාගෙන මේක කියවලා බලපු වෙලාවේ මට නිකන් කරකොලත ඇරියා සියල්ලම මේ ජීවිතය කියලා කියන්නේ කරන දෙයක්ද කරන දෙයක්ද කියලා. අපිට වෙන දෙයක්ද නැත්නම් අපි කරන දෙයක්ද කියලා. එතනම යහපැත්තේ ඉන්නවා පන්සලේ ඒ වාලුකාරාමේ හාමුදුරුව හම්බෙලා ගිහිල්ලා මං කිව්වා ස්වාමීන් වහන්සේ මේක ඒ හාමුදුරුව අභිධර්මය දන්නා මට අභිධර්මය පෙන්වන්න බෑ. මට අරහන් ඒක මට කරප්පන් වගේ. නමුත් මේක දැක්කට පස්සේ මං ගිහිල්ලා හුවට පස්සේ ඉතින් හාමුදුරුව ඇත්තටම ඉතින් මේ අල්ලපුවත් වත්තේ මහත්තයා නැවිලා ඉඳි හාමුදුරුව බොහොම කරු කරලා මට කියලා දුන්නා කියවන්න කියවන්න මට තේරෙනවා මේක යනවා යනවා යනවා කෙලවරක් නෑ. පස්සේ දවසක මේ රසය ඇත්තටම මේ වෙලාවේදී ඒකේ රසයක් වැටහිලා පස්සේ පැවිදි වුණාට පස්සේ මම ගියා අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ මේ අසංකාරික සසංකාරික ભેදය ගැන ඒක අභිධර්මයේ අනිවාර්යම ලක්ෂණයක් ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඔක බේරන්න පුළුවන් නම් හොඳයි ආයසතුන් ඔක මොකාටවත් බේරන්න බෑ. පොතේ නම් කියනවා මේක හිතලා කෙරුවද කෙරුණද කියලා. නමුත් ප්‍රායෝගිකව බලන කෙනාට කියන්න බෑ. ඊට නිසා ඔය පොත ඉගෙන ගත්තට පොත ඉගෙන ගත්තට වැඩේට බැස්සට පස්සේ හුස්ම ගන්නවද හුස්ම ගන්නවද කියන්න බෑ. හැබැයි මට පේනවා මේකට සරුවඥාන්සේ තට්ටු කරලා තියෙන ඇනේට. උන්වහන්සේ අපිට වගකීමක් දෙනවා හුස්ම ගන්නා තාකල් සසංකාරිකයි චේතනාපූර්වකයි කවදාකෝ විපස්සනාවක් වෙන්නේ නැහැ. ගැනෙන හුස්ම දිහා බලනකොට අසංස්කාරිකව සිද්ධ වෙනවා. Taman හුදු නිරීක්ෂකෙක් විතරයි. ඒකට එක්කනා තුලම දෙන්නෙක් හුස්ම වෙන්න අරිනවා ඒකත් ලේසි නෑ කෙනෙකුට හරි අමාරුයි සමහරුන්ට කොහොම කෙඩුවක්වත් බෑ. ඒක තියා බලන්න. ඉතින් අම්මලාට තාත්තලාට වෙලා තියෙන ඕකයි. දරුවන්ට හැදෙන්න දෙන්න බෑ. ඒගොල්ලෝ හදන්න හදනවා. හැදුවට පස්සේ වෙන්නේ මොකද්ද? මාර්යෝ තමයි හැදෙන්නේ. දෙමාපියන්ට වෛර කරනවා කියන එක අහන්නම දෙයක් නෑ දරුවන්ගේ මොකද දෙමාපියෝ හදන්න හදන නිසා. ඉතින් ඒකට කියන්න බෑ මේ දරුවා අයාලේ යන්න හැදේ මේ නිකන්. ඔහේ හැදෙන්න දෙන්නත් බෑ. ඔය ප්‍රශ්නේ මං හිතන්නේ කවදාකවත් නැත්තරම් අද දෙමාපියන්ට තියෙනවා. හදනවද නැත්නම් හැදෙන දරුවට අත් උදව් දෙනවද කියන එක නම් මං හිතන්නේ දරුවන්ට වැඩිය දුර්වලයි දෙමාපියෝ. ඒක ඉතින් පැත්තට දාමු මොකද එතකොට ඕක කතාවෙන් දිහාකට යනවා. හුස්ම ගැන බලනකොට අසංස්කාරක හුස්ම කියලා කියන්නේ ස්වභාවයෙන් වටන හුස්ම. මේ හුස්මට මෙහෙම දීගෙන ඉන්නවා කියලා කියන්නේ සෑහෙන පරිත්‍යාගයක් කරන්න වෙනවා. සෑහෙන කාය ජීවිත নিরপেক্ষ භාවයකට යන්න ඕන හුස්මට යnderලා බලන්නේ. අපේ ජීවිතේ පුරාවට අපි කරුවේ අනුන්ගේ මඟුල් වලට ඇඟිලි ගන්න එක. නිසා අපිට කවදාකවත් බෑ ඒකට යnderලා බලන්නේ. බෑ කියන්න බෑ නැත්තම් මෙච්චර දෙනකක් භාවනා කරන්න ඉන්නේ නමුත් මම මේ කියන්නේ රිදවන්න ඕන නිසා. ඇත්ත කෝක වෙතත්. අපි හිතමු කවුරු හරි බැනුම් අහලා හරි ගුටි කාලා හරි හිත හදලා හරි දත කාගෙන හරි මම යන හුස්මට යන්නදලා බලා ඉන්නවා කියන එක තේරුම් ගත්තයි කියලා. නැත්නම් මට ඉස්සරහට යන්න බැරි නිසා මම කියනවා තේරුම් ගන්න දැන් හොඳට හුස්ම සංසිඳන වෙලාවෙදි ඉතින් ප්‍රශ්න අහනවා ඉතින් කමටහන් සුද්ධ කරන දැන් මම මොකද කරන්නේ? ඉගෙන ආය සංස්කරණය කරන්න හදන්නේ මේ. ඉතින් කියලා දීලා දීලා දීලා දීලා මේක ස්වභාවිකයි. එතෙන්දි බයක් එනවා, චකිතයක් එනවා, පාළු ගතියක් දැනෙනවා, අසරණ වෙනවා. ඉතින් ඒක නිසා බුදුන් කෙරේ සද්ධාවේ සතියට යට කරලා පුළුවන් තරම් ධෛර්යමත් වෙලා උට ඕම යන්න දෙන්න. බුදින කොටියර බුදියන්න අරින්න. අවසන් දෙන්න එපයි කියලා කියයි කියලා හිතමුකෝ. අපි ඒක කියන්නේ සරුවචනංශයකට කියන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිච සික්කති. සංසිඳන හුස්මට ඇඟිලි ගහන්න එපා, සංස්කරණය කරන්න එපා, පස්සම්බනේ කරන්න කාය සංස්කාර. ඔනේ එතකොට අපි කායනපස්සනාවේ කෙලවරට පැමිණියා. කියන්නේ කායනපස්සන අපි සෑහෙන දුරට වශී කරගත්තයි කියන. ඒ කියන්නේ ජීවිතේට නෙවෙයි ඒ පරියන්කේ. ආන්න ඉතින් අපි එහෙම ඉඳලා මේ හුස්ම සංසිඳීගෙන යනවා කරාරිනු යන්න හරිනු යන්න හරලා බලාගෙන ඉන්නවා බොහෝමත්ම මෙතෙන් මෙහෙම එකක් කියත හැකි යම් දවසක යම් යෝගාවචරයේ ඒ සංසිඳන හුස්ම දැකලා හොඳ අවදියෙන් හැබැයි මේ නිින්දක්වත් ඔය එක එකන කියන්න දන ඔය මේ මොකද්ද මේ භවංග හිතවත් මොනවත් නෙවෙයි හුස්ම නැහැ අරමුණක් පේන්නේ පිරිච්ච හිතකින් සන්තුප්ති කර හිතකින් ඔබ දිහා බලන්න හිටියොත් ඉස්සල්ලාම බතරතේ ජීවිතේ තේරීම ගිහිල්ලා ඒ නිසා මුළු ලෝකෙම දැන් Tamanට හම්බ වෙනවා දැන් තෝරන්නේ තේරුවොත් නේ අපි කොටසක් අයින් කරනවා කොටසක් ගන්නවෙන්නේ මෙතෙන් එනකොට වෙනවා මුළු ලෝකෙම තියෙනවා කිසිම දෙකට ඇඟිලි ගහලා නැහැ ඒක එතන යනවා Taman මෙතෙන්ටලා බලා ඉන්නවා මේ තමයි ඉස්සල්ලාම ජීවිතේ පළවෙනි වතාවට පිරිච්ච ගතිය දැක ගන්න වෙලාව සාසන සම්පත්තිය දැනගන්න වෙලාව තේරීමක් කියලා කියන්නේ විශාල දෙයක් ප්‍රතික්ෂේප කිරීම. දැන් වෙන්නේ මොකද්ද? මනස විඥානයේ ඉන්ද්‍රිය බැඳීමෙන් ඉඳලා ඇතුළට ඇතුළට එනවා සෑම ඉන්ද්‍රියකටම සෑම සංඥාවක්ම එනවා කෝකටවත් හිත විහිදුවන්නේ නැහැ. එහෙම නැත්නම් සත්තු ඇවිල්ලා මකුළු දැලේ වදිනවා මකුළුවා දඟලන්නේ. එක්ක ඌට කාලා ඇති වෙලා. අන් ඒ ඇති උනේ නැත්නම් මකුලුව නතර කරන්න බෑ. ඌ ඊ වේගයේ යන්නේ සතක් වදිනකොට. දැන් අපි වෙලා තියෙන්නේ සද්දත් ඇහෙනවා. මට නෙවෙයිනේ කතා කරන්න ඕන දෙයක් කතා කරගත්තා වෙයි කියලා කරබනේ. රූපත් පේනවා මනසට ගණන් ගන්න ඒව එකක්වත් මම ආරාධනා කරපුවා බව නෙවෙයි. කය වේදනක් දැනෙනවා. මට දරාගෙන ඉන්න පුළුවන් මම දරාගෙන. හිතවිලිත් ඕගාල යනවා. එකක්වත් මම ඉල්ලන බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි. ඒවා නිකන් ආගන්තුකයෝ කරබන මේ අවසන් ගියොත් ඇවිස්සෙනවා කර්මනේ හිටියොත් පුදුමාකාර සංසිඳීමක් සංසිඳන. ඒ සංසිඳින්නේ යෝගාවචරයට උපේක්ෂා වෙලා, තලතුණ වෙලා, අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පටන් අරගෙන එහෙම සංසිඳනවායි කියලා හිතමු. සංසිඳනකොට වෙන්නේ හිත ඇතුළට නැමෙනවා. ඉඳුරන් හා සම්බන්ධතාවයේදී ඉඳුරන් නැවිලා දොරට තට්ටු කරාට අපි දොර අරින්න යන්නේ. එනතන ඉඳුරන් ගොඩාක් යෝජනා කරනවා එකම යෝජනාවක්වත් ස්ථිර කරන්නේ නැහැ. සෑම යෝජනාවක්ම හමස් පෙට්ටියට දානවා. හමස් පෙට්ටිය කියන එක දන්නවද මන් දන්නේ නැහැ මේගොල්ලෝ. හමස් පෙට්ටිය කියලා කියන දෑවට පස්සේ ආයේ මා ඒ පෙට්ටිය අරින්න මාස 6ක් යනවා. ඒක හමස් කියන්නේ. ඒ නිසා මේ යෝජනා බෙදිලා එකකටවත් නෙමෙයි කලබල වෙන්නේ. එකක් සංස්කරණය කරන්න එකක්වත් තෝරන්න මේක වැදගත් මේක නෑ මොකුත් නෑ. ආ නොතන ඉන්නකොට ඒ පරි වටේ ඉන්ද්‍රිය ගෝචරව හැසිරිච්ච හිස ඇතුළට නැමෙනවා. ඒ ඇතුළට නැමෙනකොට ඉස්සල්ලාම බතාට යෝගාවචරය මුළු කයම අත්දකින්න. ආස්වාද ප්‍රසආසයෙන් හිත ගිලිහෙනවා ඒ වෙලාව. ගිලිවිලා මුළු කයටම විසිරලා යනවා. එතකොට රූප පේන්නේ නැතුවම නෙවෙයි. මනසට රූප නොපෙනෙනවා නෙවෙයි. කණ්ඩ සද්ද නැහෙනවාමත් නෙවෙයි. කයට වේදනා නොදැන්නෙනවාමත් නෙවෙයි. හිතට හිතවිලි නොයනවාමත් නෙවෙයි. නමුත් එයා දන්නවා මේ හැම එකකින්ම මාව කුප්පණ්ඩයි හදන්නේ. මම නෑ කිපෙන්නේ ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නවා. එක එකන ඇවිල්ලා බඩු විකුණන කට්ටියයි හොරුයි ණයට බඩු ගෙනියන්න ආපු මිනිස්සුයි බඩු ගෙනියලා ගෙනත් දෙන මිනිස්සු වටේට ගේ වටේ කරකිනවා ගෙහිමියා ඉන්නවා ගේ මැදට වෙලා. ඔන්න ඕක තමයි ඉස්සල්ලාම් බතාට යෝගාවචරය පිරිච්ච ගතිය සන්තුප්ති කර ගතිය සාසන සම්පත්තිය තේරුම් ගන්න වෙලා. ඉතින් එන්නේ ඉස්සලා බය චකිත කම්මැලි මේ නිදිමත ගති ගොඩක් මඟ අරවන්න ඒක මම තාක් කියලා තියෙන නිසා මම මෙතෙන්ද කෙටියෙන් මතක් කරගෙන යනවා කොටින්ම කාය ජීවිත নিরপেক্ষ වෙන්න. ඔන්න එතන ගියාට පස්සේ තේරෙනවා දැන් කිසිම දෙයක් තෝරපු නැති නිසා මුළු ලෝකෙම ලැබිලා තියෙනවා. හැබැයි මේ ලෝකේ තියෙන්නේ උත්සන්න ආසන්නව නෙවෙයි. යම් සීමාවකින් ඈත. ඔන්න ඔතෙන්දි තමයි ඒ කාය සංසිඳුණාට පස්සේ ওই පීති සුඛ චිත්ත සංඛාර තර වැටෙන්න පටන් ගන්නවා. චිත්ත සංකාර කියන්නේ දැන් ඉතින් අර හිතේ තිබුණු මතක තමංගේ රුචි අරුචිකං චරිත ලක්ෂණ පරණ කර්ම වේග ඉතින් පැහැෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දැන් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන බැල්මෙන් අසංස්කාරිකව බලාන ඉන්නවා කියනවා එක හරීම අමාරු දෙයක්. ඒ වෙනුවට මොකද කරන්නේ මේ සංස්කාර සංඛාරා අත්තනෝ සමනපස්සති මේ මේ මතු කරන්නේ මගේ ස්වභාවික ආත්මයයි කියලා අර එනේන සංඥාවල් අපි තෝරන්න ගත්තොත් උදාහරණයක් වශයෙන් කියනවා එහෙම කරබන ඉන්නකොටන බුද්ධ ප්‍රූපයක් පේන හම්බෝ මේ තමයි නියමම බුදුහාමුදුරුවෝ කියලා අරකට පණ දීගෙන භාවනාවත් මතක නැහැ අරක පිටිපස්සේ යනවා දන්නේ නැහැ මේ ආරස්සා කළ යුත්තේ අර මොනවත් නැති විවේකතර. ඉතින් බුදු පිළිමේ දැක්කයි කියලා, ජේතවනාරාමේ දැක්කයි කියලා ඉතින් ඔක්කොම වැඩ බහලා තබලා කියනවා අනික් කටටත් වැඩිය මට දැන් සාසනේ පිටලා තිනවා, හරි ගිහිල්ලා තිනවා කියලා අර එන්න ආත්මය මගේ කරගන්න. එහෙම නැත්නම් මේ පේන එකේ තමයි මට දැන් වැඩ කෑල්ල තියෙන නිසා අනබන් නැතුනට කමන්නේ මට දැන් බුදුහාමුදුර කෙලින්ම ඇවිල්ලා ඉන්නවනේ gediy පිටින්ම. ඉතින් බුදුහාමුදුරත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා. එතන මේ බුදුහාමුදුර දැක්කේ මමයි මගේ කියලා ගන්න. එහෙම එහි ගත යුතු ආත්මයක් තියෙනවායි කියලා සංඛාරණං අත්තනෝ සමනිපස්සති අත්තනිමා සංස්කාරේ සමනුපස්සති සංඛාරස්මින් වාත්තන අත්තාන සමනුපස්සති ආදී විදිහට අර එන මොන දෙයකට කොයිම ක්‍රමයකට මේකමයි ආත්මය කියලා හෝ මෙහි ආත්මය වෙයි ආත්මයේ මෙයි වෙයි මේ මේ පදනම් කරගෙන ආත්මය වෙයි කියලා ඔය මතුවෙන සෑම එකක්ම අතහරිනව වෙනුවට අපි කරන්නේ මගේ විශේෂ ලාභයක් නිසා මට වෙච්ච දෙයක් නැත්නම් මගේ විශේෂ කර්මයක් නිසා මට ආව ශාපයක් කියලා අර දේවල් වලට සැලෙන එක තමයි කෙරෙන්නේ. ඉතින් ඒ නිසා මේ නකුලපිතු සූත්‍රයේදී සරුවචනන්සේ එක් ගණිතින සාකච්ඡාවක් කරනවා ඒ නකුලපිතු නකුලතු නකුලගේ නකුල කියන දරුවගේ තාත්තා නකුලපිතු ඇවිල්ලා කියනවා බුදුහාමුදුර ගාට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දකින්න අපිට පුදුම ආසාවක් තියෙන්නේ. ඇත්තටම විපස්සක විපස්සනා භාවනා කරන උපාසක වහන්තුරුන්ගේ පළවෙනිය විදිහට බුදුහාමුදුර මෙයාව අඳුනගෙන තියෙනවා. හොඳ ශ්‍රද්ධාවන්තයා හොඳ ප්‍රඥාවන්තයා. ඒකම ඇත්තටම කැපකලා වැඩ කරන. ඒ ඇත්තටම ලෙඩ වෙලා ඉන්න බෑ. ඉතින් කියනවා පුදුම ආසාවකින් අපි ඔබ වහන්සේ ගැන හිතාන ඉන්න බුදු වහන්සේ එන්න පුළුවන් නම් හැමදාම එනවා මට දැන් ඉස්සර වගේ ඉන්න බෑ බොහොම අමාරුවෙන් ආවේ අනේ ස්වාමීන් වහන්සේ කයෙන් මං හරිම ආතුරයි කිය. බුදුහාමුදුරුවෝ කියනවා ආතුර කයක් තියෙන බව මට පේනවා. ඒක නම් ඇත්තම. හැබැයි මට එකක් කිය හැකි. උඹ නම් දැන් වයසට ගිහිල්ලා වම තියෙනකොට දකුණ පේන්නේ. යන්නේ. උතුර බලනකොට දකුණ පේන්නේ. ඒක හරිය නිසා උඹ ආතුරයි කියනවා. මේ ලෝකේ කවුරු හරි කියනවනම් මම මට ලෙඩක් නැහැ කියලා ඌට ඉතින් පිස්සු තමයි කියලා කියනවා. එක චිත්තක්ෂණයට හරි කවුරු හරි කියනවනම් මට ලෙඩ නැහැ කියලා ඉතින් ඒ බාලකම මිසක්කා දැන් උඹටයි මටයි න ප්‍රශ්නයක් නැහැ. අනික් කට්ටිය හිතන්නේ අපි තරුණයි අපිට ඔදේ තියෙනවා අපිට තරු ඇඳලා ගහන්න පුළුවන් උඩ පනින්න පුළුවන් කියලා. ඒ නිසා හිතනවනම් චිත්තක්ෂණයකට හරි ආරෝග්‍යතාවයක් මිල වශයෙන් ප්‍රකාශයක් කරනවා ඒක තකතිරුකම ඇර වෙන එකක් නෙවෙයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුර කියනවා නකුල පිටුට උපාසකයෝ උපාසක මහත්යෝ මේ කය ලෙඩ වෙලා තියේදී හිත ලෙඩ නොතිය තියාගන්නයි වැඩේ තියෙන්නේ. මේ සුසීමට කියනවනේ පුබ්බේවකෝ සුසීම ධම්මට්ටි ඥාන පස්සා පච්චා නිබ්බාණං කියන. තේරෙන්නේ නැහැ. නකුලපිතුමාට කියනවා නකුලපිතු ගෘහපතිය ආතුර කායෝ හෝති කයෙන් ආතුර වුණාට හිත ආරෝග්‍ය වෙන්න වැඩ කරන්නයි කියලා. අනේ බොහොම වටිනා ස්වාමීන් වහන්සේ මේ උපදේශය කියලා පස්සෙන් පස්සට යනවා. බුදුහමරණ වැදලා යනවා. ගිහිල්ලා මෙයා සාරිපුත්‍ර ස්වාමීන් දෙනවා වෙච්ච සිද්ධිය පිළිබඳ කතාවක් අනේ ස්වාමීන් වහන්සේලා බලන්න අපි පුදුම ආසාවෙන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් යාගන්නේ ගන්න විදියක් නැහැ වයසයි. ඒ නිසා මම ඇවිල්ලා අද බුදුහමතුරු වන්දනා කරා. ආ බොහොම හොඳයි කියලා සාරිපුත්‍ර ස්වාමීන් අනුමත කරලා අහනවා මොනවද කිව්වේ බුදුහාම ඊට පස්සේ කියනවා මෙහෙමයි ලෙඩ නොවිලා ඉන්නවා කියලා කවුරුත් කියනවනම් ඒක ඉතින් බාලකම හැර වෙන මොකද්ද කිව්වා බෑ බුදුහාමතුරු මට උපදේශයක් දුන්නා. ආතුර කාය වුණාට ආතුර හිතක් තියාගන්න එපයි කියලා. හරි වටිනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අහනවා සාරිපුත් අහනවා උඹට මේක තේරෙනවද කියලා. අනේ තේරෙන්නේ නැහැ කියලා. කොහොමද මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැත්තේ? ඉතින් ඒක අහන්න තිබුණානේ බුදුහාමරන් කියලා කියනවා. එතකොට කියනවා නේ ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රශ්නයක් gederදී මට ඇති වුණත් අපි ගව් ගණන් හරි එන්නේ ඔබ වහන්සේ ළඟටනේ. ඉතින් ඔබ වහන්සේ මයි ළඟ ඉන්නවා අනේ මට අනුකම්පා කරලා මේ බුදුහාමරෝ කෙටියෙන් කියාපු දේ ආතුර කයක් ඇතුව උනත් හිත ආතුර කරගන්න නැති මට කියලා දෙන්න කියලා. එහෙනම් උපාසකේ සාදු මන සාදුකම් සුණාත මනසිකරත හොඳට ධර්ම ගෞරවයෙන් අහපන් ඔන්න මම කියලා දෙනවායි කියලා. ඒ උපාසක මහත්යාගෙන්ම සද්ධාව ඇති කරන කියනවා ඉද උපාසක නැත්නම් ගහපති අසුතව පුතජනෝ අසුතව පුතුජනෝ අත්තා සංඛාරණං අත්තානති අත්තානං සමනුපස්සති සංඛාරස්මින් වාත්තනේ සමනුපස්සී අත්තනිවා සංකාර සමනුපස්සති මේ විදිහට මේ වැඩක් භාවනා කරනකොට තමයි මේක අහුවෙන්නේ හිතට එන හැම දෙයක්ම මම කියනවා එතන මේක තමයි ආත්මය කියලා හිතාගන්නේ ආත්මයෙන් තමයි මේ හිතිලි එන්නේ කියලා හිතාගන්නේ නැත්නම් ආත්මේ පදනම් කරගෙන තමයි එන්නේ කියලා හිතාගන්නවා මේ තමයි පෘථග්ජනයා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කරගන්න හැටි නමුත් භාවනා කරන එකනා ඉස්සල්ලාම කරන්නේ කාය සංස්කාර කියනට ආනාපාන සංසිඳුලා දැන් හොඳට බලන් ඉන්නවා ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ ගලාගෙන යනවා ඒක ඉතින් මිනියට මිනිකුණුත් පාවල යනවා අසුචිත් පාවල යනවා මල් පිලිත් පාවල යනවා පෙනත් පාවල යනවා බලාන ඉන්නවා කිසිම දෙකට ඇඟිලි ගන්න නැතුව මොකද ඇඟිලි ගැහුවොත් ඇඟිල්ල තෙපෙනවා වතුර පාර කැළඹෙනවා පය දැම්මොත් පය තෙමෙනවා වතුර පාර කැළඹෙනවා මෙයා වියලිව ගඟ දිහා බලා ඉන්නා වගේ වේදනාව පහළ වෙනකොට වේදනාව මම කියා ගන්න යන්නෙත් නැහැ. වේදනාව වෙහි මම ඉන්නවා කියන්න යන්නෙත් නැහැ. මේ වේදනාව මගේයි කියා ගන්න යන්නෙත් නැහැ. වේදනාව පදනම් කරගෙනයි මම වෙන්නේ කියන්න යන්නෙත් නැහැ. මේ වේදනාව ඇර ආස්වාසේ බැලුවා වගේ මේ මුල, මේ මැද, මේ අග කියලා බලන්න උත්සාහ කරනවා. හැබැයි ලේසි නෑ. මොකද අපි මේ මුලැමැදාක බලන විදියෙන් ඈත් වෙලා බලන්න කියට වේදනාව අපි වේදනාව මුත්තෝ බැලුවට වේදනාව මුක්තව අපි දිහා බලන්නේ එයා ගාහිකව බලන්නේ නිසා වේදනාව අපේ ඇඟට වදින්න එනවා අපි උත්සාහ කරනවා බලන්න. ඒ වගේම සද්ද ඇහෙනවා. ඒ ඇහෙන හැම සද්දකදීම එක්ක මනාපේ එක්ක අමනාපේ පහළ වෙනවා. පහළ වෙනකොට මේ මනාපෙට හෝ අමනාපෙට හෝ මේ සද්දෙට මේක මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ මගේ ආත්මේ කියාගන්නෙත් නෑ නැත්තම් මෙහි ආත්මේ වෙනවා මයි ආත්මේ මේ සද්ද වෙනවා නැත්නම් ආත්මය කියන්නේ මේ ඇති වෙච්ච දෙයයි කියලා අර එන සද්දෙට කිසිම ප්‍රතික්‍රියාවක් කරන්නේ සංස්කාර කරන්නේ මේක වේවා කියලා අදහසකුත් නැහැ නොවේවා කියලා අදහසකුත් නැහැ ඒ නිසා සද්ද මේ කණින් ආව අර කණින් ගියා එතකොට හිතවිලි එනවා මේක තමයි තාම බරපතල ප්‍රශ්න උඟ දෙනකොට මේ හැම හිතවිල්ලකටම තැවෙනවා ඒ තැවෙන්න තැවෙන්න කෙලෙස් රැස් වෙනවා තැවෙන්න තැවෙන්න චේතන පහළ වෙනවා ඉතින් මොකද කරන්නේ බුදුරජාණන්සේ කියලා තිනවා මේ හිත කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවේ ඉඳනම් මේ හිතවිලි මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා මේ හිතවිල්ල මාව නියෝජනය කරලා කියලා හිතන්න එපා මම මේ හිතවිල්ල නියෝජනය කරනවා කියලා හිතන්න එපා මේ හිතවිල්ලෙහි ආත්මය තියෙනවා කියලා හිතන්න එපා හිතවිල්ල ආත්මයක් කියලා හිතන්න එපා ඉතින් වචනේට දාන්න හරි කොච්චරද අමාතු බලන්න හිතවිල්ලක් ආත්මයක් නෙවෙයි කියලා හිතන්න ගියොත් ඒත් අහු වෙනවා හිතවිල්ල ආත්මේ නෙවෙයි කියලා හිතන්නේ කියත් ඒත් හිතනවනේ. මොකද්ද කරන්නේ? මොනකන් නොකර ඉන්න එක තමයි කරන්නේ. ඒක නිසා සද්දයක් ඇහුණත්, කයට වේදනාවක් ආවත්, හිතවිල්ලක් ආවත්, ඒ සෑම දෙයක් දිහාම මේකට දක්වන ප්‍රතිචාරයෙන් නැති සංස්කාරයක් මතුවෙනවා, නැති චේතනාවක් මතුවෙනවා, නැති කර්මයක් රැස් වෙනවා. මට පුළුවන් ද පරණ කර්ම නිසා මේ දේවල් මතුවෙනවා. අනේ ඒ කර්ම නිසා අලුතෙන් කර්ම රැස් නොකර ඉබ්බේ කට ඇතුළට අඳු ටික ඇතුළට ගත්තා වගේ හරියට මේක දැක්කට නොදැක්කා වගේ මේ පොට්ටෙක් වගේ හැසිරෙන්න පුළුවන්. නැත්නම් සද්දයක් ඇනේ කොඹ තෝ වරපල කියලා බයින තමන්ටම බයින වැහෙනවා. ඒක දැනගන්නවා මේක ඉතින් කර්මානුරූපෝ දැන් ආවා. මේකට එකට එක කියන්න ගියොත් එකින් එක නතර වෙන්නේ නැහැ එකට දෙකක් වෙනවනේ. එතකොට දෙකට හතරක් ඒ පැත්තෙන් එනවා. එතකොට මෙහෙන් හතරට අටක් යනවා. ඊට පස්සේ කලා විවාද තුවන් තුවන් පේසුඤ්ඤන් තමයි. අන්නේ වෙලාදී නැහැ වුණා වගේ ඉන්න පුළුවන් නේ. ඉතින් මේකට ලෝකයා කියන්නේ නෝන්ජල්කම කියලා. ලෝකයා කියන්නේ බය ආදු ගතිය කියලා. නමුත් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සඳහන් කරනවා සුතවා ආර්ය ශ්‍රාවකයාගේ හැසිරීම ප්‍රතිපත්තිය ශික්ෂණය වෙන්නේ එතන තමයි. ඉතින් මේ වගේ Tamanට කෙලින්ම පරිසෝචන කියලා කතා කරන එකක් නෙමෙයි. අපි භාවනා කරනකොට එන සද්දයක්. සද්ද එනකොටම චෙක් කියලා අපිට එකපාරට මේකට ප්‍රතික්‍රියාවක් එනවනේ. අමනාපයක් එනවයි කියලා හිතමු. ඒ අමනාපේ එනකොටම ඒක වෙලා ඒ වෙනකොට වැඩේ වෙලා. මේක අසංස්කාරිකද සසංකාරිකද කියලා බැලුවොත් එතන මේකේ චේතනා පූර්වකද මේ මගේ තරහව මට පහළ වුණේ එහෙම නැත්නම් ඒ පුරුද්දට කර්ම ගතියට එවනක අපි අපේ හැදියාව මතින් ප්‍රතික්‍රියාවක් වෙනවා. මේ ප්‍රතික්‍රියාව ආවත් ප්‍රශ්නයක් නැහැ. ඒකට උපෙන් සාතිකල් ලියන්නේ නැත්තම්. ඒක මම නෙවෙයි කියනවනම් මගේ නෙවෙයි කියනවනම් ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ කියන්නේ හොඳටම මතුවෙන තරහව දකින්න ඕන. ඒ තරහවට හේතු වෙච්ච සද්දෙත් දකින්න ඕන. ඒ සද්දේ අස්ථානගත සද්දයක්. අපි අපි බලාපොරොත්තු වෙන සද්ද නොඑන්නම තාවා. ආපු ගමන් මේක පාර ප්‍රතික්‍රියාවක් නෝ අන්නේ ප්‍රතික්‍රියාව එනකොට දැකගෙන අපිට හිතා ගන්න පුළුවන් නම් අපි කවදා හරි කවුරු හරි භාවනා කරගෙන ඉන්න වෙලාවේ විවේකයෙන් ඉන්නලා කාට හරි කරදර කරලා තියෙනවා. අන්නේ කරදරේට දැන් ඔන්න උඹට හම්බුණා. දැන් මේකට තරහ වුණොත් ආයෙත් එකක් රැස් වෙනවා. ආයෙත් කර්මයක් රැස් වෙනවා. මට පුළුවන් දැන් කර්ම රැස් නොකර ඉන්න. චේතනා පහළ නොකර ඉන්න. මේක සංස්කරණය නොකර ඉන්න කියලා ගත්තොත් බලන මොන විදිහේ ශික්ෂණයක්ද අපිට ආරූඪ කරගන්න වෙන්නේ කියලා. එතකොට බලන්න ඒ ඒ ඒ ඒ නහර දිගේම ගිහිල්ලා බලත හැකි සද්ද කරන මිනිසෙක් නැත්තම් ওই භාවනාව කරන්නත් බෑ. කවුරු හරි ගාණක් ගෙවන්න වෙනවා ඉඳපුවම කෑපන් කියන. නැත්තම් දොරක් වහපන් කියන. එහෙම නැත්තම් සිරි සිරි මල්ලක් කොල්ලපන් කියන. අනේ ඒක නොමිලේ කරනකොට කොච්චර ස්තුතිවන්ත වෙනවද කියලා හිතන්න. ගෙවලා ගන්න ඕනේ දෙයක් වෙයි තියෙන්නේ. අපි මේ බඩක් කරගෙන යනකොට ඒකට අතුරු ආබාධයක් එනකොට මනාප අමනාප දෙක පහළ වෙන බව දකින්න නම් ආබාධයක් කරන්න කවුරුර ඉන්න එපාය වදේ. ඉතින් භාවනා මැදයන් නොමිලෙම හම්බෙලා තියෙනවා. ඉඳපු ගමන් කවුරුරි දඩස් ගාලා කයි. එහෙම නැත්නම් ඒක පාරට මොන හරි සද්දයක් කරනවා. ඉතින් ඒ මිනිහයාත් ඇත්තට පුළුවන්කමට නෙවෙයි තියර බැරි කොමට වෙන්න ඇති. හැබැයි සමහරු මේක නොදැන කතාවට ගිහිල්ලා ඒකෙන් අකුසල කර්ම රැස් කරගන්නවා. මම කියන්නේ මේ අකුසල කර්ම රැස් කරන විදිහේ දැන දැන කතා කරන එක නෙමෙයි. සද්ද එනෙව ගැන අපි පාවිච්චි කරන්නේ කොහොමද ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනේ කාටරි භාවනා හරියන්න මම හයියෙන් කතා කරන්න ඕන කියලා පින් කරන්න යන්න එපා. මෙහෙ ඇවිල්ලා. කන්න පැලෙන්න ගහලා එලවනවා එළියට එදාට. එච්චරයි කියන්න තියෙන්නේ. මෙච්චරත් කියලා ඇවිල්ලා කරන්නේ. වලක්වන්න බැරි දේවල් එනවනේ. වලක්වන්න බැරි විවිධාකාර සද්ද එනවා. ආන්න ඒ වෙනකොට එතෙන්දි යෝගාවචරයාගේ පරාසය මම පෙන්ලා දෙන්නම්. එකක් තමයි තව කවුරු හරි Tamanට බාධා කරන විදිහට හතුරුකමට පරුස වචනයක් හෝ හිස් වචනයක් හෝ කතා කරත් අපි උපරිමේ උත්සාහ කරන්න ඕනේ පුද්ගලෙක් කරන දෙයක් නෙවෙයි මේ කර්මානුරූප සිදුවෙන දෙයක් අනේ මම බේරෙන්න ඕනේ අලුතෙන් කර්ම රැස් නොකරන්න කියලා. නමුත් ඒකෙන් Taman හිතාගත්තොත් මට මෙහෙම පුළුවන් නිසා මම කතා කරුවට කමක් නැහැ කියලා ඒකනම් අසත්පුරුසයි. එයා දැනගන්න ඕනේ මම මේක ඉවසන්න පුළුවන් වුණාට මීට පස්සේ මට තවදුරටත් විවේකය වැඩෙන්න නම් මීට පස්සේ මම කවදාකවත් නරකයි කාටවත් දැන හෝ නොදැන සද්ද කරන්න කියලා. මට හම්බෙලා තියෙන එක යෝගාවචරේ එයා කියනවා යාට ඕන තැනක භවනා කරන්න පුළුවන් කියලා මේ දානශාලාවේ වැඩ කරද්දී පැත්ත කරලා භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා පිටියට හේතු වෙනවා යහපැත්තේ පිටිය කඩනවා. එයාට පුළුවන් භාවනා කරන්න. ඒ නිසා එයා කියනවා මම කවුරු හරි භාවනා කරනදී පිටිය තන පිටිය කැඩුවට කමන්නේ කියලා. ඉතින් මම කිව්වා එහෙම කරන්න එපා. පුළුවන් ත නෑ නෑ මොකද්ද මම ස්වාමීන් වහන්සේ මට පුළුවන් නම් එයාට පුළුවන් වෙන්න එපා. ඉතින් ගිහලා එයාත් ඊට පස්සේ අර අර භාවනා කරන ඉඳන් තමයි පිටිය කරන තරමට යනවා. ඒක තමයි අපි දැනගත යුතු පරාසය. Tamange මෙම්මෙන් කවදාකවත් අනුමානින්න එපයි කියලා අපේ ලොකු සංසි කෙටියෙන් අපට කියලා දීලා තියෙනවා. Taman උපරිම ඉවසන්න ඕන මොක කවදාකවත් අබමල් රේණුවක තරම්වත් තව කාටවත් දැන හොනදට හිංසා කරන්න එපා. ඒක මම මේ කතා කරන්නේ මේ සදාචාරය ගැන. කෙසේ නමුත් මේ සද්දයක් ඇති වෙනකොට සද්දයට ඇති වෙන මනාපමනාපේ. එහෙම නැත්නම් භාවනා කරනකොට ඔන්න බුදු පිළිම පේනවා නැත්නම් අසුචි පේනවා එහෙම නැත්නම් මිනිඔලු කට පේනවා මොන මොන හරි පේනවා එනවත් එකම මොකක්ද නැහැ දැනගන්න තියෙන්නේ මේක මට මනාපයක්ද අමනාපයක්ද මනාපේ පහළ වුණත් අහුවෙනවා. අමනාපේ පහළුණොත් අහුවෙනවා. හැබැයි අහුවීම අඩු කරන්න පුළුවන් පහළ වෙන මනාපේ පහළ වෙන අමනාපේ දැනගන්න පුළුවන්. ඒතකොට මේ දකින්න රූපේ මතින් මේවා නම් මනෝ රූපනේ අද්දක වහිනකොට පේන දෙයක් කියලා හිතමු. එතකොට ඒ පහළ වෙන මනාපේ අමනාප දෙක සචේතනිකද අචේතනිකද සසංකාරිකද අසංකාරික කියලා බැලුවොත් උතුටම ගැඹුරෙන් බැලුවොත් පේන්න තියෙන්නේ සද්දේයි කියලා අපේ අපේක්ෂාවක් තිබුණෙත් නැහැ. අපි ඉන්නේ සද්ද නොවිය යුතු තැනක. නමුත් ඒක පාට සද්දයක් ආවා. ඒ සද්ද එනකොට මනාපේනවද අමනාපේනවද කියලා අපිට කලින් පාලනය කරන්නත් බෑ. ඒකත් එන එකක්. අසංස්කාරික දෙයක්. මෙන්න මේ අසංස්කාරික දේ මතින් ඒක එතනීම දැනගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වොත් අපි විශාල පිම්මක් පයින්නවා. කයින් ලෙඩ වුණාට හිත ලෙඩ නොවෙන තැනට යනවා. නමුත් මේ වෙලාවේ මම නිස්සද්දවයන් කියලා ආවේ මේ මනුස්සයා සද්ද කරේ නිසා මේ මනුස්සයාට මෙහෙමයි කියලා අපි දිගින් දිගට දිගින් දිගට ඒක දිගේ යනවයි කියලා හිතමද අපිට ඇති වෙච්ච අමනාපේ අමනාප දිගේ යන්න යන්න යන්න තමයි එතනදී මේ ඒකත් අමාරුයි කියන්න සසංකාරිකවද අසංකාරිකවද වෙන්නේ කියලා එතන තමයි කර්මයට කර්ම රසෙන් ඉඳ තියෙන්නේ. මේ පුදුමාකාර හික්මීමක් ඕනේ මේ මේ ඇති වෙන සංස්කාර මම නෙවෙයි කියන්නේ. ඇති වෙන සංස්කාර මගේ නෙවෙයි කියන්නේ. මේ සංස්කාර මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. නමුත් අපි මානව අයිතිවාසිකම් කියලා අද ඉල්ලන්නේ මොකද්ද? මේ සංස්කාර මගේ කියන්න මට අයිතියක් තියෙන උතොට නෑ කියලා ඉතින් අපි රණ්ඩු කරනවා. මේ සංස්කාර මමමයි. ආත්මෙමයි කියලා ගහපා දෙන හැම තැනකදීම නඩු කියන හැම තැනකදීම තෝ තෝ වරපල කියලා කතා කරන හැම තැනකදීම අර අපි පහළ වෙච්ච කෙලෙසේ මගේ කියාගන්න නෙමෙයි රණ්ඩුව තියෙන්නේ මගේ නෙවෙයි කියනවනේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒතර බුදුරජාණන් කියනවා වෛරයෙන් වෛරය කවදාවත් සම්දි දෙන්නේ අවෛරයෙන් සම්සිදෙනවා ඒක නිසා මොන විදිහට අස්වාභාවික වෙලාවට රූපයක් දැක්කා, සද්දයක් ඇහුණා, ගඳක් ආවා, රසක් ආවා. කොයි එක වුණත් අපිට මතකෙට යන්නේ හිත වදින්නේ ඕකේ මනාපමනාප පහළ වුණොත් විතරයි. හොඳට මතක තියාගන්න දවස පුරා ලක්ෂ කෝටි වාරයක් අපි රූප දකිනවා, සද්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා. මනාපනාප අමනාප පහළුනේ නැත්නම් අපේ මතකේ ඉවර වෙන්නේ නැහැ. හොඳට සතියෙන් ඉන්න කෙනාට මේක අනන්ත අප්‍රමාණ ගණක් දකින්න පුළුවන්. අපි දකින හැම රූපෙකින්ම කෙලෙස් පහළ වෙලා නැහැ. අපි දකින හැම සද්දකින්ම කෙලෙස් පහළ වෙලා නැහැ. මේක නිසා සාමාන්‍ය අවදි භාවයක් ඇති කරගත්තොත් කල්පනා කරලා බලන්න රෑති ඉස්සර කෙල කෝටි ගණක් හීන තියෙනවා. උදේට මතක තියෙන්නේ කීයද කියලා බලන්න. මතක තියෙන අදාළ ටික විතරයි. ඒ වගේ තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි දකින හැම එකකින්ම කෙලෙස් නොඋපදීනේ නෑ. මනාප හෝ අමනාප උග්‍රව පහළ වෙන එක අපි මතක තියාගෙන පෝෂණය කරගන්නවා. ඒ තේරිම කරන්නේ සංස්කාරවල. ඒකට ඇතුලෙන් දාන තල්ලුවට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව කියලා පෙන්වන්නේ කොච්චර හොඳ අලුත් තෙලිජ වැක්කරුවත් මුට්ටියේ මැට්ටේ මෝන් තියනවා නම් පැහැයි. ආශ්‍රවල ස්වභාවය තමයි පසවන එක. අපේ හිත අසුචි වලක් වාගේ. සංසාරේ පුරාවට කෙලෙස් කන්දර දරාගෙන ඇවිල්ලා කොච්චර පිසුදයක් දැම්මත් ඒක පැහැවෙනවා. ඉතින් ලොකු සංසුපමාවකට කියලා කියනවා පින්වත දන්න දන ගවරවල කියන එක. ගවරවල කියලා කියන්නේ ගාලේ කෙලවර ගොම ටික අරන් අරගත්තට පස්සේ ගාල හොදුවට පස්සේ ගෝමූත්‍රයි ගොමයි හොදන වතුර ඒක තියෙන වලක් තියෙනවා ඒක හැම වෙලාවෙම පණුවන්ගෙන් පිරලා තියෙන්නේ. හොඳ පොහොරක්. මේ ගවර වලේ මේ මේ කොළ පාටයි පාෂි බැඳිලක් තියෙනවා පණුවදා කරනවා. එහෙම නැත්නම් දැන් කාලේ බලන්න ඕන නම් ඔය හෝටල් එක පිටිපස්සට යන්න. එතකොට ඒව එකක් දකින්න පුළුවන්. ඔය කොච්චර තරුපයි හෝටලයක් වුණත් පොඩ්ඩක් පිටිපස්සට කියන්නේ මේ සාමාන්‍යව නම්බුකාරය වයින් වැසිකිලි කියනනේ. වැසිකිලි නැති જાතියකට පොඩ්ඩක් අහන්න බන්න වැසිකිලිට ගිහිල්ලෙන්නම් කියලා. ගියාට පස්සේ කොළඹ කියන්නේ මොකද්ද කියලා පෙන්නනවා. අන්නෝම ගවරවලක් හිතන්නේ කියලා කියනවා අවුරුදු ගාණක් පැහිලා පසත් එක කුණු වෙලා තියෙන එකට හොඳ පිරිසිදු වතුරෙන් ටැප් එකක් ඇරියොත් මේ වතුර වල සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා බොන වතුරක් වෙන්න <clears throat> කොච්චර යකල්යයිද කියලා එන්න පිරිසිදු වතුර ප්‍රමාණයට කුණු වතුර යන්න පටන් අර ගන්නවා. ගියාට සම්පූර්ණ භාජනේ සම්පූර්ණ ගෞරවවල පිරිසිදු වතුරෙන් පිරෙන්න කොච්චර කල් යනවද ඒ වගේ අපි කොච්චර හොඳ චිත්තක්ෂණ අපේ හිතට දාගත්තත් ඒවා සේරමර පශ්චාත්තාපය කියන කුණේ එහෙම නැත්නම් මේ සැකය කියන කුණේ එහෙම නැත්නම් ආත්ම නිෂේධනය කියන කුණෙන් හැමදාම කුණු කරනවා එනිසා අපිට කොච්චර පිරිසුදු දේවා දැම්මත් ඒක සම්පූර්ණ පිරිසුදු දෙන්න සෑහෙන කාලයක් යනවා ඉතින් අපි අහන ඉඳපු ගමන් කොහොමද කෙනෙක් නිවන් දකින්නේ? කොහොමද එක්කෙනේ රහත් වෙන්නේ? ඒවා ඉතින් අර පිරිලා පිරිලා පිරිලා පිරිලා ගිහිලා ගියාට පස්සේ දිගටම ඇරලා තියෙනවා නම් අර වතුර ටැප් එක අයින් වෙනේම ගොඩක් කුණු වතුර එන්නේ හොඳ වතුර. මුලදි මුලදි කුණු වතුර වැඩි වෙනවා වැඩි අයින් වෙනවා වැඩි. පහුවෙන පහුවෙන කුණු වතුරත් එක්කත් හොඳ වතුර යනවා. ගිහිලා ගිහිලා තමයි මේක සුද්ධ වෙන්නේ. නිසා මේ ආශ්‍රව ධර්ම කරන්නේ මොකද්ද? එන හැම පිරිසුදයක්ම නැවත නැවත කෙලසෙනවා. ඒ කෙලසීමේදී සංස්කාරවල අසංස්කාරික සසංකාරික ભેදේ දන්නේ නැතුව අසංකාරික දේ සසංකාරික දේ දෙකම මමය මාගේ ආත්මය මේ මේක මමය මගේය මගේ ආත්මය කියලා ගන්න ගත්තොත් මේ කොච්චර කල් භාවනා කරත් ඒ බුදුලා දිගටම කියනවා කොච්චර භාවනා කරත් මගේ ඇතින් සිල් කැඩෙනවා කොච්චර භාවනා කරත් මගේ ඇති සමාධිය කැඩෙනවා කොච්චර භාවනා කරත් මගේ ඇති සතිය කැඩෙනවා කොච්චර භාවනා කරත් මගේ භාවනා කැඩෙනවා කියලා හැමදාම බලන්නේ කැඩිච්ච දේ පමණයි. වැරදිච්ච දේ පමණයි. මේක තමයි පෘ탁ජනීයක. මේක තමයි කියන්නේ අසුතවත් පෘ탁ජනීය කිය. මේකට කියනවා pāli අටුවාවේදී අන්ධ පෘ탁ජනය කියලාත් කියනවා. මෙන්න මේ අන්ධ පෘ탁ජන භාවයේ ඉඳලා මේක ප්‍රබුද්ධ කරන්නේ කොහොමද දන්නවද? මේ මේ සංස්කාර වලට සම්බන්ධ කරගෙන අපි හොඳට භාවනා කරනවා සද්දයක් අපි කතාව මම ඉස්සලා කිව්වා භාවනා කරගෙන ඉන්නකොට අපිට තේරෙනවා සතිය නැහැ කිය. අපි මූලික තේමාව තමයි පුළුවන් තරම් අරමුණේ සතිය පවත්තන එක. ඔන්න ඉඳපු ගමන් සතිය කැඩෙනවා වේදනාවකට, හිතවිල්ලකට, සද්දයකට. කැඩලිවල එක පාරට ඒ සද්දේ අතරමැදි ඉන්නකොට ඔන්න තේරෙනවා මම දැන් ඉන්නේ මේ ශබ්දයක රස විඳින්න නැත්නම් සද්දට වෛර කරමින් ඉන්නවා කියන. ඔන්න ඉන්න ගමන්ම ඒ විෂයෙහි එළඹ සිටි සී ආපු ගමන් අප්‍රමාද වෙච්ච ගමන් හිතට වසවිල් ලැජ්ජාවක් එනවා. ඕම් බලමු මම මෙතෙන් ආවේ දස සිල් අට සිල් අරගෙන භාවනා කරන පිරිසක් අතර ඇවිල්ලා සතිය පිහිටවන්නේ දැන් මේ මගේ හිත කොහෙද තියෙන කියලා ඒක පාරට හිත අපි හිතමු අපහුව එනවා සාමාන්‍ය ඔය ඉහළ සත්‍ය මට්ටමේදී ආපහු එනකොට මුළු ඇඟම ගැසිලා යනවා එක පාර නිකන් තරු විචිනවා වගේ පාට අකුණු විදුලි කොටනවා වගේ එක පාරට නිකන් බුදියාණන් මංශයකට වතුර ඇක්කිරෝ වගේ ගැස්සෙන්න පටන් ගන්නවා. ඉතින් ගැස්සෙනකොටම පශ්චාත්තාවයක් එනවා. කොච්චර භාවනා කරත් මගේ හිත වන්නන්නතර වෙනවනේ. වල්මත් වෙනවනේ. අසත්‍යමත් වෙනවනේ කියලා කැඩෙන කැඩෙන වාරේ හිත පශ්චාත්තාප වෙනවා. ඒ පශ්චාත්තාප වෙච්ච නිසා මේ පශ්චාත්තාපේ නිසා හිත නැවත මූල කර්මස්ථානට ආවත් එක දිගට එක හැල්මේ සතිය පවත්වන්න බැර පශ්චාත්තාපය නිසා කුණු ගඳක් එනවා. චිත්තක්ෂණ කීපයක්ම පශ්චාත්තාපය අපි අභිරමණය කරනවා. නමුත් අපිට පුළුවන් නම් දැනගන්න මේ සිද්ධිය අරමුණේ හිත පවත්තන. අද කඹේ යවිදින මිනිසෙක් වගේ අපි හිතමු ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කරනවා ආශ්වාසය ප්‍රශ්වාසය නැත්නම් ගන්නවා හෙලනවා නැත්නම් ඇතුල් වෙනවා පිටින් ගා මෙනෙහි කර කර යනකොට එක පාට වුණ සත්‍ය අධිකේ ගිහිලා එතකොට අපි දන්නවා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කරමින් පවත්තන හිත ඒකේ තියෙන නොසන්ඩාලකම නිසා නැහැදිච්ච කම නිසා ඔන්න පාරෙන් පිටපැන්නා දැන් පාරෙන් පිට පැනලා ඉන්නකොට ඔන්න දන්නවා දැන් පාරෙන් පිට පැන්නයි කියලා. එතකොටම හිත බයලජ්ජ පහල කරන අපිටම දැන් අරමුණට ආවයි කියලා. දැන් මෙතන තියෙනවා අරමුණෙන් හිත පිට යන අසතිය නිසා ඊට පස්සේ ආයෙත් සතිය නිසා අසතියේ ඉඳලා සතියට හිත එනවා. ඉතින් මේකෙදි සතියේ ඉඳලා අසතියට හිත යන එක අකුසලයක් නරකයක් වැරද්දක් මේ Tamange දුර්ලකමක් නම් වැරද්දේ ඉඳලා ආපහු එන එක හොඳක් කුසලයක් දියුණුවක් සන්තෝෂ වියුක්තක් නේ. නමුත් අපේ හිත කවදාකවත් මේ කැඩිච්ච තැන ඉඳලා ආපහු ආවේග ගැන සන්තෝෂ වෙච්ච කතාවක් කල්පයකට මතක තියෙනවා. හිත පිට ගියා කියලා කනගාටු වෙන එක විතරයි අපි කරන්නේ. ඒක තමයි අපි කියන්නේ හිත පිට යෑම මේක මගේ දෝෂේ මේක මම නැති කරල යුතුයි කියලා අපි ඒක ආත්මයක් කරගන්න. ඉතින් අර කය ලෙඩ වෙච්චාට වැඩිය හිත ලෙඩ වෙනවා එතකොට. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ නකුල පිටු රූපතියට කියනවා එහෙම යන්නේක හැටි. ඕක මගේ වැරද්දක් කියලා ගන්න එපා. මම හිතලා කරපු එකක් නෙවෙයිනේ. සචේතනිකව කරපු එකක් නෙවෙයිනේ. සසංකාරිකව වෙච්ච එකක් නෙවෙයිනේ. ඊටත් මදිවට වැරදි දැනෙලා දැන් ආපහු එයා ලැජ්ජ වෙලා එනවනේ. ලැජ්ජ වෙලා ආපු එකේ වැඩක් ගන්න නම් පශ්චාත්තාපය නැති වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රධානම දේ තමයි මෙතෙන්දි මේ පිට යන එක නම් ඇබ්බැහියට ආසව ධර්ම නිසා පුරුද්දට යනවා. නමුත් මෙතෙක් කල් කරපු භාවනාව නිසා ඒක ආපහු එන ගතියක් තියෙනවනේ. ඕක ඒ ඕක හිතනවද භාවනා නොකරන කෙනාට එයි කියලා එහෙම. කවදාකවත් නෑ. භාවනා කරපු නිසායි පිට ගිය හිත ආපහු ආවේ. ආන්නේ ආපු වෙලාවේදී වැරද්ද ඒ වෙනකොට පිට ගියේ එක මම කියාගන්නත් එපා මගේ කියාගන්නත් එපා මගේ ආත්මේ කියාගන්නත් එපා වහාම සමාදම් වෙන්න ඕනේ පිට යන එක නදන් ආපහු වෙන ගතියක් තියෙනවා දැන් ආපු ගමම සතිය දිගේම යන්න පටන් ගත්තොත් මේකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා සති බලය කියලා. පමාදේ න කම්පතිති සති බලං කියලා කියනවා. පමාවට වැටෙනවා හිත පිට යනවා නමුත් කම්පා වෙන්න එපා. කම්පා වුණොත් සතිය බලවත් වෙලා නැහැ. වැරදුනාට මොකද හිත වට ගන්න නැතුව බලවත් වෙන්න නැතුව මේ පශ්චාත්තාප වෙනතු හරියට තැනට දිගට යන්න පුළුවන් නම් එදාට තමයි සතිය සති බලයක් බවට පත් වෙන නිසා හොඳට මතක තියාගන්න සතිය සති බලයක් වෙන්න බවට පත් වෙන්නම් බාධාවත් තියෙන්නම ඕනේ. ලාතනන්ත ඒක හැල්මේ යන සතිය හයිය හති ඇති සතියක් නෙවෙයි. කැඩිච්චාම හදාගන්න දන්නේ නැති සතියක්. ඒ නිසා කැඩෙනවා කියන එක නොමිලේ හම්බෙන දේ. කැඩිච්ච වෙලාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. එතෙන්දි පහළ වෙන මේ පශ්චාත්තාපය ආත්මය කරගන්නත් එපා. ඒක ආත්මය නිසා පහළ වෙන එකක් කියලා හිතන්නත් එපා. එහි ආත්මය තියෙනවා කියලා හිතන්නත් එපා. එමේ හිතන්න එක නිසා තමයි ඔය ගොඩක් ප්‍රශ්න වදින්නේ. ඒක පිරිසිදු කරගන්න වෙලාවක් නැහැ. මේ හිතනවා දෙයයන්ාසි කියලා දෙයි. ප්‍රශ්නයක් ආවම ඒක උත්තරේ හම්බෙච්ච හම්බ වෙයි. බුදුහාමරට නම් අහගන්න පුළුවන් කියලා මොනවාක්වත් නෙවෙයි. මේ වෙලාවේ හිත පුළුවන් තරම් අර පෑදිතියට බොරදී දාන්න නැතුව හිත ආවට පස්සේ Tamange අරමුණට එතනilla වැරදු නොඳුනා වාගේ වැරදුනේ නැතුව ආවාගේ දිගට කරන්න පුළුවන් නම් මතක තියාගන්න එක බලවත් සතියක් කිය. ඒකට බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කමටහන් සුද්ධ කරනකොට උන්වහන්සේ ප්‍රශ්න කරලා පෙන්නනවා හිත පිට යන්න කලිමුත් තිබුණේ අරමුණේ නම් පිට ගිහිලා ආපහුත් එන්නේ අරමුණට නම් හිත පිට යාමකින් බාධාවක් වෙලා නැහැ කෙලස් පහල වෙලා නැහැ කියලා හිතාගන්නයි. මම මේක නැවතත් කියනවා පිරිසිදු වීම සඳහා ඕන්න භාවනා කරනකොට හිතවිල්ලක් ආවා. හිතවිල්ල ඉන්නකොට දැනගෙන එකපාරට හිත ආපහු අරමුණට ආවා. අරමුණට ආවට පස්සේ අර නතර කරපු තැන ඉඳලා අරමුණේ හිත පවත්වන්න පුළුවන් නම් හිත හිතවිල්ලක් ආවේ එකෙන් කිසිම හානියක් වෙලා නැහැ. ඇත්තටම හානියක් නෙවෙයි බලවත්කමක් පෙන්ලා දීලා තියෙනවා. ආපහු ගෙදර ආවට පස්සේ තැන ඉඳලා වැඩ පටන් ගන්න යන්න පුළුවන්. මේක නකුලපිතු උපාසකට බුදුරජාණන්සේ කියන්නේ ඒ හිත පිට යෑම නිසා ඇතිවෙන්න ඉඩ තියෙන පශ්චාත්තාවයක් තියෙනවනේ. අමනාපයක් තියෙනවා. අනේ අමනාපේ මම කියාගන්න යන්න එපා. මගේ කියාගන්න යන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. එහෙම නැත්නම් මේ අනු ආසව ධර්ම නිසා යෝජනාවක් ගෙන චි ඔච්චර කරලත් මගේ හිත පිට ගියයි කියලා අන්නේ යෝජනාව ඉස්තිර කරන්න එපා. ඉස්තිර කරන්නේ අසත්පුරුෂකමයි. ඉස්තිර කරන්නේ අන්ධ පුත්‍ජජනය. අපි දැන් අන්ධ පෘතජන තන තමයි ඉන්නේ. අපි හිතනවා මේ වැරදුන තාම නිකටල්ලේ තියන අඬන එක ලොකු දක්ෂකමක් කියලා. ඒක නීවරණයක් කියලා හිතා ගන්න. යෝගාවචරයට අවශ්‍ය නැහැ. අනික් ගොල්ල අඬහව ගෑවට අපිට එහෙම අඬහව ගන්න ඕන කමක් නැහැ. අපිට දැනගන්න තියෙන්නේ එහෙම ගියත් මේ නොවුනා වාගේ ලත්තන ඉඳලා භාවනා කරගෙන යන්න පුළුවන් නම් අපිට එnde ende ende ende මේ සංස්කාර සමතේ කියන එක සංස්කාර අවුස්සනවා කියන එක නෙවෙයි ප්‍රශ්න නගනවා කියන එක නෙවෙයි සැක පහල කරනවා කියන එක නෙවෙයි එහෙම නැත්නම් මොනවාක්වත් අතලා නින්දට වැටෙනවා කියන එක නෙවෙයි හොඳ අවදියකින් ඕන තරමක් උඹ හොල්ලපන් මම වැටෙන්නේ මේ පහන් දැල්ලක් දිහා බලන්න ඒ පහන් දැල්ලට හරසුව හුලන් වදින තාකල් සැලවෙනවා හුලන් අතර වෙච්ච ගමන් ආයේ කවුරුත් ඇවිල්ලා හදලා දෙන්න ඕනේ ඒ බේම නැගිටිනවා ඒ තමයි පහන් දැල්ලේ හැටි නිසා දියුණු මනස හුලකට බැන බැන ඉන්න හුලඟ තියෙනකන් ඒ හුලඟ පෙන්නනවා යා මේ දකුණෙන් එන හුලඟට මෙයා වමට නැමෙයි වමෙන් වමෙන් එන හොල දකුණ ඒකේ හුලඟේ ස්වභාවය පෙන්නම හුලඟ නතර වෙච්ච ගමන් ඒ ගැම්මට මේ මේ නැමෙන ගතියක් නැහැ පාන් දැල්ලේ හුලඟ නතර වුණත් එකම පහන් දැල්ල ඍජු වෙනවා ඉතින් යෝගාවචර හිතෙත් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව මූලිකම පාඩම තමයි අමාරුවෙන් හරි කමන්නේ සතිය වඩ아가න අපි යනකොට ඔන්න ආශ්වාස ප්‍රශ්වාසයේ ටික වෙලාවක් ඉන්න පුළුවන් ගතිය එනවනේ. දැන් මතක තියාගන්න දැන් ඉතින් එයාගේ දැඩි කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. දැඩි කිරීමේ වැඩපිළිවෙල තියෙන්නේ බාධක තියෙන තැන් වලත් යන්න පුළුවන්. සද්ද තියෙද්දි ටිකක් යන්න පුළුවන්. වේදනා තියෙද්දි යන්න පුළුවන්. හිතවිලි තියෙද්දි යන්න පුළුවන් ද කියනකොට අර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය ක්‍රියාත්මක වෙනවා. මේක කාර් එක තියෙන shock absorber එක වගේ. suspension වාගේ. හොඳ කාර් එකක් යනකොට එක රෝදයක් වලක වැටුණට ඒකේ ඒ ෂොක් ඇබ්සෝබර් එකෙන් ඒ ෂොක් එක ගන්නවා ඇතුළේ ඉන්න මගින්න දැනෙන්න දෙන්නේ ගස්සනවා ඒ ගැස්සිල දිගට යන්න දෙන්නේ එයා ඒ කම්පණිය අරගන්නවා අර තියෙන ඒ ෂොක් ඇබ්සෝබර් එක සිංහල වචනයක් අපි තාම හදලා නැහැ ෂොක් ඇබ්සෝබර් කියලාම තමයි කියන්නේ මේ සස්පෙන්ෂන් වැඩි කාර්යක තමයි වැඩිම ගණන් ඒ වගේ අපිට වේගයක් ආවට අපි ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ කාගෙන යනවා. මෙන්න මෙහෙම එක මිනිහෙක් ඉන්නවා නම් ඒ මුළු පවුලම සැනසෙනවා. මෙහෙම මේ එක මිනිහෙක් ඉන්නවා නම් ඒ මුළු ඔෆිස් එකම සැනසෙනවා. මෙහෙම එක මිනිහෙක් ඉන්නවා නම් ඒ මුළු පන්තියම සැනසෙනවා. ඕක දැකලා තමයි බුදුහාමුදුරු බුදු වෙනටත් ඉස්සලා කිසాగෞතමී කිව්වේ නිබ්බුතානෝන සානාරි නිබ්බුතානෝන සා මාතා පිනිබුතානස සාපිතා යා නිබ්බුතානෝන සානාරි යස්සායන් ඊදිසෝපති මෙන්න මෙහෙම මිනිහෙක් ඒ ගෙදර අධිපති වෙනවා නම් ඒ ගෑණි සැනසෙනවා අම්මා සැනසෙනවා තාත්තා සැනසෙනවා දැන් අපි මොකද කරන්නේ එnde ඉස්සල ණය වගේ කිපිලා කෑ ගහලා හිටනවා අපිත් ගෙදර ලොක්කෝ කියලා මේක තමයි බුදුහාම කියන්නේ කය ලෙඩ වෙන්නත් ඉස්සරලා හිත ලෙඩ කරගෙන හොස්ත ළඟින් මැස යන්න බෑ ඉතින් මේකේ ලස්සනම කෑල්ල මොකක්ද දන්නවද? භාවනා කරන්න ඉස්සරට වැඩිය භාවනා කරන්න ගියාම තද වෙන්න පටන් ගන්නවා. කවුරුවත්ත් හිතන්නේ කවුරුත් හිතන්නේ භාවනා කරනකොට සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ වෙයි කියලා. කටේ තියෙන හරිවන්දන රෙද්ද පල්ලෙන් බහින වැඩ සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් එකම මිනිහා ඊට වැඩිය භාවනා කරපු කෙනා පමණයි. කවදාකවත් පෘථග්ජනයෙකුට ඒක හිතා ගන්න බැහැ නිසා පෘථග්ජනයා කියන්නේ භාවනා කළා පිස්සු ඇදිලා කියලා. පුදුමාකාර විදිහට කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්නවා. කේන්ති නුරුස්නා ගතිය එන්න පටන් ගන්නවා. අපි හිතමු නුරුස්සාගති මතු කරගෙන ගියේ නෑනේ අඩු ගන්න ඇඟේ කුෂ්ඨ රෝගයක් හරියනවා. එනතර වෙන ලෙඩකින් හරි පිට කරනවා. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන යන්න ඕනේ මේ වේදනා සංඥා දෙකත් එක්ක වැඩ කරන්න ගියාම අපේ විකෘතිතා මතුවෙන්න පටන් ගන්නවා. කය දඟලන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් ඇඟ අතපය එකපාරට විසි කරන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් වාහනේ එලවන යනකොට සමහරුන්ට අපහසුතාව මතුවෙන්න පටන් ගන්නවා. එනනම් පවුලේ ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා. මේවා සෑම එකදීම මතක තියන්නේ කිසි දෙයක් සඳහා දෙවන්නේක් වගේ කියන්න ඕනේ නෑ. එයා කියන්නේ නම් මෙහෙම අපි හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග එනවා. අපිට gedirin ප්‍රශ්න එනවා රෙමි. කිසිම gedar ප්‍රශ්නයක් නෑ තමයි ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ සතිය ප්‍රමාදයට වැටුණත් නොසැලී ජීවත් වෙන මට්ටම ගණ්ඩනම් ඉස්සර හිර වෙලා තිබුණ අපේ හැඟුම් ඉස්සරහ තිබුණයි තද වේද වෙති ආසාවල් ඊපස්සේරම ටික ටික බුරුල් වෙන පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී තවත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර ඉන්න තියලා කියනවනම් ඉතින් ලොකු ආසනාවක් තමයි ඒගොල්ලෝ අනුකම්පා කරනවා. එයා දන්නවා දැන් මෙයා ඉන්නේ මේ මේ විස වමාරණ වෙලාවේ කියලා. මොකද ගෙවල් දොරවල් ඉන්න කෙනෙක් නැත්තම් විශේෂයෙන් භාවනා නොකරන අය ඉන්න ගියාම ඒ අතරතුර සෑහෙන ඝර්ෂණයක් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ ඝර්ෂණයත් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒකට යෝගාවචරයා ක්‍රියාකරනද ශිල්පීය ක්‍රම දන්නවනම් තේරෙනවා පැහැදිලි වෙනසක් මගේ ජීවිතේ සිදු වෙන බව. තමගේ රුචි අරුචිකම් වල පැහැදිලි වෙනසක් සිදු වෙන්න පටන් ගන්නවා ආහාර පිළිබඳව දක්වන වෙනස්කම්, ඇඳුම පිළිබඳව දක්වන වෙනස්කම්, ගෙවල් දොරවල් පිළිබඳව දක්වන වෙනස්කම්, බෙහෙත් පිළිකර පිළිබඳව දක්වන වෙනස්කම් නැත්නම් සමාජික ප්‍රශ්න වශයෙන් විශාල වෙනස්කම් වගේක් වෙන්න පටන් ගන්නවා. ඒක කාටවත් අංගවා දැනෙන්න දෙන්නේ නැතුව ගියොත් දුරකල් යන්න පුළුවන්. ඒක වෙනකොට අරමණ මට උදව් කරුවේ නැහැ මෙයා උදව් කරුවේ නැහැ කියලා අනුන්ට දොස් පාරවන්න පටන් අරගත්තොත් ඉතින් සෑහෙන ප්‍රශ්න ඇති කරගන්නවා. මේ ගෙවල් දොරවල නෙවෙයි භාවනා මධ්‍යස්ථාන වල පවා. පැවිද්දන් අතර පවා එහෙම නැත්නම් භාවනා කරනන් අතර පවා මතුවෙනවා. මම නම් හිතන්නේ ඒක හොඳ ලස්සන වටිනා සාධකයක් භාවනා දියුණු වෙන බවට. හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. කෙසේ නමුත් මේ එන එකක්වත් එතකොට අර කෙලෙස් ඇවිස්සලා කරබල කරගෙන බැනගෙන ගහගෙන සිද්ධ වෙනවනේ. ඇත්තටම ලැජ්ජා හිතනමුත් මේ ලැජ්ජාව මගේ කියා ගන්න යන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. මගේ මාගේ කියා ගන්න යන්න එපා. මම දෙනවා මේකට නිදර්ශනයක්. මේකට කෙලින්ම ගැලපෙයි දන්නේ. අපි දන්නවා කාන්තාවක් ගැප් ගත්තට පස්සේ ඒ කාන්තාවගේ ආහාර රුචි වෙනස් වෙනවා. රුධිරයේ තියෙන සංඝටක පද්ධතිය වෙනස් වෙනවා. මොකද ඇතුලේ තියෙන මේ කලලේ වැඩෙනවා. ඒ කලලේ බහිස්රාවය කරන සෑම දෙයක්ම මවගේ ශරීර රුධිරට යන නිසා ඒගොල්ලන්ට උදේ පාන්දර වමන ගතියනවා. ඇඹුල් ගන්න ඕනකම් එනවා. ඉතින් ඒ මන්දිවර දැන් මේක බඩ මතුවේගෙන එනකොට මේක පෙන්වන්නවත් බෑ. ඉතින් ඒකට හරි විලි විලි ගතියකට එනවා. ඉතින් එතකොට ඒක ලස්සනට කියලා කියනවා අටුවාවේ මෙයා වෛශ්‍යාවක් නම් පුරුෂයන්ගේ අප්‍රියාවට ලක් වෙන නිසා පුදුමාකාර අර බඩේ ඉන්න දරුවට ද්වේෂයක් මතුවෙනවා කියලා. රාජකීය මහේෂිකාවක් නම් පුදුම සතුටක් මතුවෙනවා දැන් නම් බඩේ රජපැටියෙක් ඉන්නේ කියලා. එකම බොක්ක දරු බොක්ක තමයි වෛශ්‍යාව මේකට වෛර කරනවා රාජමහේෂිකාව ගරු කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට රාජමහේෂිකාවක් නම් රජුරෝ කිරිමව්වරුපත් කරනවා. ඒ කිරිමව්වරු කරන්නේ අරයට උදව් ආධාර කරනවා. ඒවා පිරිමින්ට යන්න දෙන්නේ මේ පිරිමින්ට රහස් කතා කරන්න දෙන්නේ. ඒ ඉස්සර කාලේ දැන් නම් මම දන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදියට භාවනා කරන කෙනෙක් අතර තව භාවනා කෙනෙක් ඇවිල්ලා එයා අපහසුරපත් වෙනවා දැනගත්තොත් භාවනා කරපෙන්නා කරන්න තියෙන අර කුකුලා කිකිලි අර පියාකුසයනකොට තට්ට අත්තර ගත්තා වගේ හැකිතාකේ යෝගාවචින්ට අරසව දීලා තේරුම් අරගන්න මේ වෙලාවේ අර්බුදකාරී අවස්ථාවක් තියෙන්නේ මේ සංස්කාරවල අසංකාරික සසංකාරික ભેදේ දැනගෙන කාගෙන ඉන්න වෙලාව. අන්න වෙලාවේ ආධාර කරන්න ඕනේ. <clears throat> ඒ නිසා යෝගාවචරයක් වෙනින් විශේෂ අනුකම්පා බැල්මක් බලන්න අපි ඉගෙන ගන්න ඕනේ. මොකද අපි මේ ලාභයකට සත්කාරයට මේ රණ්ඩු කරනව නෙවෙයි. මෙතෙන්දි කෙලෙස් වැඩි වෙන ගතියක් එනවා. අන්න එකට නොසලී ඉන්න නම් සෑහෙන වැරදි ටිකක් කරන්න වෙනවා. අන්නේ වැරදි කරන තැන තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. නැත්තම් පිස්සන් කොටුවට තමයි. නැත්තම් පිස්සු කෙලින්න තැන්න කියලා කියකි පැහැදිලිවම භාවනා මධ්‍යස්ථාන කියන්නේ. නිසා මේක පිළිබඳ අමතර රාමු අමතර මති මතාන්තර තියාගන්න එපා. එක එකන එක එකන වමාරන එක එක දේවල් එක එකනගේ සැරව එක එක තාලයි. කොහොම හරි මේ සංස්කාර පිළිබඳ අවබෝධ කරගන්න යනකොට පැහැදිලිවම වෙන දේ තමයි Taman අතර අවංකව Tamanගේ චේතනාපූර්වක වෙච්ච වැරද්දක් නම් තාමත්ම බයසරුව බයක පක්ෂව කිහිලා වැඳලා සමාව වරගෙන සමා ගන්න. එහෙම නැතුව Taman දන්නවනම් මම අතින් ඒක වෙලා නැහැ කියලා කොහොම නෙවෙයි රටේ අග්‍රවිනිශ්චකාරතුමා කිව්වත් එල්ලලා මරණ තීන්දුව කරත් එයා දන්නවා ඔය කවුරු මොනවා කෙරුවත් මගේ හිත මන් දන්නවා කවදාකවත් හිත නෙවෙයි සැලෙන්නේ මරණේ බාර ගන්න ඉඩ තියෙනවා කාගෙර චෝදනාවක් ආවත් ස්තුති කරනවා අනේ බොහොම හොඳයි මම ටිකේ වැරදුක් නම් සමා වෙන්න මම බල්ලා දැක්කොත් බලා ගන්නම් කියලා ඔය කවදාකවත් ඇයි මේ මිනිස්සයා මට මේක කිව්වේ කියලා ඉන්නේ නැහැ ඒ විශාල ඉවසීමේ ශක්තියක් වෙන මේකම අපිට කරකිනවා අනික් කවුරු වැරද්දක් කරුවා කවදාකවත් ඒ මනුස්සයාට ආයේ ඒකෙන් බයක් ඇති වෙන්න තියන්නේ. නොදක්කා වගේ එක්ක කරබන ඉන්න පැත්තකට කරලා හොඳ විවේක වෙලාවක් කියනවා. මට මෙන්න මේ මේකක් කියන්න ඕනලා තිබුණා. මම මේ වෙලාවේ කිව්වේ නෑ දැන් මොකද කියන්නේ. ඉතින් අකියෝ තනියම අයියා වැරද්දක් දැකලා කියන්න කියලා හොඳට හිත බලලා <clears throat> හැඟුම්බර නැතුව කියනවා. මෙන්න මේ වැඩේ කරනකොට බාහිර කෙනෙක් වශයෙන් මට මෙහෙම හැඟීමක් ආවා. ඒ නිසා මේක ඔයාට කරදරයක් වෙන්න පුළුවන් නිසා ඉස්සරහට මෙන්න මෙහෙම හැසිරීම තියාගන්න. කවදාකවත් කෙවිතක් අතේ තියන දඬුවම් කරනව නෙවෙයි. එයාට කියලා දෙන්න කියලා කියනවා <clears throat> සත්‍යතෝ තේතතෝ පියතෝ ඒක සත්‍යක්ම වෙන්න ඕනේ. සත්‍යෙම කියන්නත් ඕනේ. ඒ මනසට ප්‍රිය වෙන්නත් ඕනේ. සුදුසු වෙලා බලන්නත් ඕනේ. ඒ තරම් ප්‍රවේශම් වෙන්න ඕන තව කෙනෙක්ගේ මානසිකත්වයට අපි වැඩ කරනවා. ඒ මොකද අපි දන්නවා මේ සචේතනිකව ඉඳලා හිතක් අචේතනික වෙනකොට සසංකාරිකව ඉඳලා අසංකාරික වෙනකොට ඒක පුදුමාකාර විශ්වාස කරන්න බෑ ඒක අහම්බයක් සිද්ධ වෙන්නේ. ඒක හිතලා කරාද කෙරුණද කියන එක. අපි වචන සෙට් එකක් දෙන්න පුළුවන් අහනවද ඇහෙනවද බලනවද පේනවද අත ගන්නවද අත ගෑවෙනවද? රස බලනවද රස දැනෙනවද? හිතෙනවද හිතෙනවද? අපි හැම හිතන දෙයකට කනගාටු වෙනවා හිතනවා වගේ. කරපු වැරද්දට කරබාර කනගාටු වෙනවා කෙරිච්ච දේ වගේම. ඉතින් කවුද අපට වද දෙන්නේ? මෙන්න මේ අසුතවත් පෘ탁ජනයා අර කරන සෑම සංස්කාරයක්ම මම කියාගන්නවා මගේ කියාගන්නවා මගේ ආත්මේ කියාගන්නවා. නැත්නම් මේ වෙච්ච දේ තමයි ආත්මය කියා ගන්න. මෙහි ආත්මය තියෙනවා කියා ගන්න. නැත්නම් ආත්මයේ ගතිය මේක තමයි කියලා හිතා ගන්න. මේකෙන් තමයි ආත්මය ඉන්නේ කියලා අපිව තර්ක කරන හැම එකකින්ම වෙන්නේ නිරීක්ෂණය අඩු වෙනවා, නිගමන වැඩි වෙනවා. නිගමන වැඩි වෙන්න වැඩි වෙන්න කටු බෙරේ දාලා පෙරලනවා වගේ. කුරුසෙට තියලා ඇන ගැහුවා වගේ. වෙන කවුරක්වත් අපිට දඬුවම් කරන්න ඕනේ නොමනාවට ආගත්ත හිත මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. වර්ධවා වටාගත්ත හිත මිච්ඡා සංකල්ප සාජිත පාපියෙක් තතුර හතුරෙක් හතුරෙකුට කරන්නසේ අපිට වද දෙනවා මේ වද දෙන්නේ ඇත්තටම අපි කරපු වැරදි වලටත් නෙවෙයි නමුත් ඒකට අපි ළඟ සාක්ෂි නැහැනේ සතිය නැහැනේ සතිය තිබුණා නම් කවුරු මොනවා කිව්වත් අපිට හැරිලා බලලා කියකේ මේ වැඩේ කරනකොට මම මේ වෙන විදයක් කරනකොට වෙච්ච දෙයක්ද නැත්නම් මේකටම සැලසුම් කළා කරාන සැලසුම් කළා කරාන විඳවන්න වෙනවා ඒත් කමක් නැහැ චේතනාව දන්නවනේ නමුත් කවුරු මොන જાතියෙන් චෝදනා කරත් Taman ඒක කරලා නැත්නම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අතේ විස අතේ තුවාල නැත්නම් විස භාජනයට අත දැම්මට මොකක්වත් බය වෙන්න දෙයක් නැහැ කියලා. අතේ තුවාල තියෙනවනම් විස අතේ වදිනවා. ඒක නිසා තුවාල තියෙන මිනිහා කෑ ගහන ඕක විස භාජනයක අත දාන්න එපා අත දාන්න එපා කියලා. ඉතින් අර මනුස්සයා කියනවා හරි ඒක ඔයාට අත දාන්න බැරි වුණාට මට අත දාන්න පුළුවන්. එතකොට අර විස අතේ තුවාල තියෙන මිනිහා කියනවා තමසි ඔලොමොලයි ඕක විස භාජනයක්. ඊට මනුස්සය දන්නවා ඒක හරි යෝයි විසභාජනේ වෙන්නේ මේක අතේ තුවාල තිබුණා. දැන් ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනකොට ඒ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ නියමයක් තමයි ඒ අතට රබර් ග්ලව්ස් එකක් දාන්න. දාන්න ඉස්සෙල්ලා හුලම් පුම්බලා ඒක කොන ගෙදලා මිරිකන මිරිකන යන්න කියලා බලන්න බලන්න කියලා කියන මේ රබර් ග්ලව් එකේ හිලක් තියෙනවා. හිලක් තිබුණොත් පාවිච්චි කරන්න එපා. ඒක න අසාධාරණයි. හොඳට කට වහලා මිරිකලා බලන්න. මිරිකලා බලලා තුවාල නැහෙනේ. 66 10 වුවත් ප්‍රශ්නයක් නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් කියන එක දුරුවන් කරන්න කිව්වට හිත හයියනම් කෙලෙස් එක ටිකක් හිටියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ. එදාට තමයි පන්නරේ පිහිටලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් ඉන්නේ. නමුත් ඒක වුණත් අපි ලොකු සාංශ කිව්වේ සෙනගින්න දන කරන්න එපා. මොකද මිනිස්සු වැරදි ආදර්ශ කරනවා. Taman ළඟ කෙලෙස් නැහැ ඒක නිසා මට ඕන දෙයක් කෙරුවට කමක් නැහැ කියලා කිව්වොත් අර ගුරුරයා හිටගෙන කරනකොට ගෝලියෝ දුවදෝනේ කරන්න වැඩේ. ඒකට වැරදි ආදර්ශයක් ගන්න නිසා ලොකු සංස් කිව්වා එහෙම තිබුණත් තමන් කෙලස් තියෙන කෙනෙක් වාගේ අතීතු වල තියෙන කෙනෙක් වාගේ පරිසං වෙලා කටයුතු කරන බෑ තමන් දන්නවා මේකේ බය වෙන්න දෙයක් ඇත්තේ නෑ මොකද මට අතීතු වල නෑ කියලා. අන්නේ දේ පරීක්ෂා වෙන්න නම් හතුරෙක් ළඟ ඉන්නම එපාය අපා. පද්ද ඇහෙන්නම එපාය. භාවනාදී කෙනෙහිලක් එන්නම එපාය. මේ සංසාර කියන්නේ කෙනෙහිල්ලක් තමයි. නිසා මේ සංසාරේ භාවනා කරන්න හොඳම පරිශනාකාරය. දිවි ලෝකෙට ගියාම ඕක නැහැ. බ්‍රහ්ම ලෝකෙත් ඕක නැහැ. නිසා ඒ පරිශනාකාර සෞතුයි. මේ තිරිසන් ලෝකේ Tamanට මේ බැලීමේ ශක්තියක් නැහැ. නිසා එකම සම්දිස්ථානේ මනුස්ස ලෝකෙ විතරයි. ඒකෙත් කායනුපස්සනාව සංසිඳව ගන්න ඕනේ. <clears throat> එහෙම නැත්නම් අපි ටිකක් වෙල එක තැනක ඉන්න පුළුවන්කම තියෙනවනේ. ඒක ආරමුණක හිත පවත්වන්න පුළුවන් වෙන. ඒකල ඒක සංසිඳුණාට පස්සේ තමයි අපි මේ මැජික් ගුහාවේ දොර අරගන්න. වේදනා සංඥා දෙක අරිනවා. ඇරියට පස්සේ හිතලු සෙල්ලම් ගෙන්න පටන් ගන්නවා. ඒක ආර්ය පරිශන කියන නාමයට දාලා එහෙම නැත්නම් මම කියන්නේ ධර්ම හුරතලයක් කියලා. ඕන වැරද්දක් කරන්න යන්න එපා. කරන්න ගියොත් ඒක විඳවන්න වෙනවා. ඒකට කර්මේසා කර්මඵල එක්කත් නෙවෙයි. වෙනකොට බලන්න මේක අසංස්කාරික සසංස්කාරික ભેදේ. එහෙනම් තමයි වෙච්ච වැරද්ද මම කියා ගන්න අපි කොච්චරනම් සදාචාර සම්පන්න වෙන්න හදනවද කියලා. මොන්න තරම් කාය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන ගතියක්ද තියෙන්නේ. යම් කිසි විදියකට මේ පන්නරේ හදාගෙන නැත්නම් මේ ආරක්ෂක වලල්ල දාගෙන මේක වුණා මිනිස්සු චෝදනා කරන තමයි දන්නව හොඳ තෝම් නෑ මගේ මෙහෙම චේතනාවක් තිබුණේ නෑ වෙන්න ඉඩ තියෙනවා නමුත් මගේ නෑ එහෙම අදහසක් කියලා දැනගත්තොත් ඒ මිනිස්සු ලෙඩ දාන්න ආවත් හිත අරසා කරගෙන යන්න පුළුවන්. නිසා බුදුරජාණන් වහන්සේ මේ පාපතර යන කල් ගහන පෞකාරයට ගල් ගහන ක්‍රමයකට මේ කර්ම කුසල් අකුසල් පෙන්ලා දීලා තියෙන්නේ. සදාචාරය පෙන්ලා දීලා තියෙන්නේ. පටන් අර ගන්නකොට ඒක ඉර පෙන්ලා දීලා පන්නන්න පුළුවන් තරම් පෙන්වනවා. පෙන්වුවට පස්සේ පැත්ත හැරලා බලන්න පුළුවන්. අනේ මං අර ටික හිත හදා ගන්නකම් මේවට සැලුණා. දැන් නම් ධර්මයට පිහිට වෙන්න, බුදුන්ගේ සරණ වෙන්න මට පුළුවන් නොසලෙ ඉන්න කියලා ටික ටික ටික ටික ටික ඉස්සනකොට අන්තිමට කියලා වැටෙන සංඛාර උපේක්ඛා ඥානෙට. සංඛාර උපේක්ඛා කියලා කියන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා වෙනවා. සංස්කාර උපේක්ඛා වෙනකොට කියන්නේ හිත කුරුළු පියාට ගින්දට ලක් කරනකොට වගේ කුරුළු පියාට ලැජ්ජ වෙලා උණු වෙලා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට එනවා. කුරුළු පියාට කාදාවත් ගින්දට පැනලා ගින්දර අල්ලන්නේ. නැත්නම් නයිලෝන් උන් කල්ලා කිට්ටු කරන්න ගින්දරට ගින්දර කියන්නේ කෙලස් නම් ඒක ලැජ්ජ වෙලා පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සට එනවා. කවදාකවත් කෙලස් දිහාවකට කාය දුස්චර්ත වචී දුස්චර්ත මනෝ දුස්චර්ත දිහාවට යන්නේ ඒකට උණු වේවි උණු වේවි පිටිපස්සෙන් පිටිපස්සට එනවා. ඒ නිසා සංඛාර උපේක්ෂා ඥානෙදී පටිලීයති පතිවත්තති න සම්පසාරීයති උපේක්ඛා සන්තාති කියලා කියනවා. කෙලෙස් දකින්නකොට ඉබේම පිළිකුලක් එනවා. බයලජ්ජාවක් ඇවිල්ලා අනිත් කටි ඕන දෙයක් කරපොදී තමන් අරසාවෙන. ඇකිලෙන ගතියක් යනවා ඉබ්බා කට්ට ඇතුළට ගත්තා වගේ ඇකිලෙන ගතියක් යනවා බුදුරජාණන් කියනවා නහරයක් මේ ඇඟින් ගත්ත නහර කෑල්ලක් හං කෑල්ලක් එමෙ ගින්දරට ලං කරනකොට උණුවේ උණුවේ පිටිපස්සට එනවා ආන්නේ தත්ත්වය ආවට පස්සේ තමයි අපිට සාමාන්‍ය අරසාවක් කියන්න පුළුවන් වෙන්නේ හොඳ නරක දෙක ඉක්මවන්න පුළුවන් දාට හරි වැරදි දෙක ඉක්මවන්න පුළුවන් දාට සාධාරණ අසාධාරණ දෙක ඉක්මවන්න පුළුවන් දාට එදාට ලෝකයේ අපිව සම්පූර්ණ පච්චකොටලා කියනවා පිස්සු කියලා ඒිටෙක් කල් යනකම් මේ හරි වැරදි වලට සැලෙන ගතිය තිබුණනේ. ලාභයට සත්කාරයට. එහෙම නැත්නම් කීර්තියට ප්‍රශංසාවට. එහෙම නැත්නම් මේ දුකට සැපට. එහෙම නැත්නම් වේදනාවට මේ සැප වේදනාවට දුක් වේදනාවට. එතෙන්ට යනකොට එයා ගල් බමුණෙක් වාගේ මම නෙවෙයි මගේ නෙවෙයි කියන මට්ටමට එනවා. ඉතින් ඒක වගේ දෙයක් කිව්වලා තිබ්බනම් මේ රිට්‍රීට් එකට ඉස්සලා මේ එක්කෙනෙක්වත් එන්නේ නැහැ මං හිතන්නේ රිට්‍රීට් එකට. මේ කටිට ඕනලා තියෙන නිවන කියලා මොකද්දෝ gedara geniyan එකක්. ලස්සන දිලිසෙන මේ ජිල් බෝලයක් වගේ එකක් එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක් වගේ එකක් කිනි මගෙන් ගිහිල්ලා යන්න තියෙන්නේ. ගෙදර ගෙනියන්නේ අපි තල තුනකමක් විතරයි. වෙනදා අපි ළඟ තියෙන අගයන් ආඩම්බරයන් විසිකරන්න යන්නේ අන්නේවට නොසැලී ඉන්න පුළුවන් ගතියක්. දරා කියාගෙන ඉන්න පුළුවන් ගතියක් වැඩි වුණා නම් ඒක තමයි අපිට ගන්න තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ පතම පුබ්බේක කෝසසීම ධම්මට්ඨි ඥානපච්ඡානිබ්බාණ. ඉස්සලා මේක තේරුම් ගන්න ඕනේ. භාවනා කරලා කය සංසිඳුවගෙන හිතට මේ ඒව දෝරේ ගලාගෙන එනකොට මේ එකටවත් අයිතිවාසිකම් නොකිය. අයිතිවාසිකම් කිව්වත් තරහ වෙන්න එපා. නොකිය ඉන්න පුළුවන් වෙච්ච දවසේ හොඳට කාලබුදියන්න පුළුවන්. දැන් උයාගත්ත බත කන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මේකයි නොකරපු වැරදි කරපු වැරදි ඔක්කොම මල්ලේ දාගෙන අපි තැවෙනවා ඒ නිසා අනුන් දිහා බලන්නේ සැකෙන්. අනුන් අපි දිහා හැරෙනකොට අපිට සැකයි. අපි පන්තියට ආව ලස්සන ටීචර් කෙනෙක් ඒ දවස්වල කාබනික රසායන විද්‍යාව උගන්වනවා. ඉතින් එන්නේ අපි සාමාන්‍ය ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ ෆුල් මේකප් එකක් දාලා එන්නේ. අපි ඉතින් අපි කැමැති පන්තිට එන්නට හැබැයි පිටිපස්සේ කල්ලාලට හැරෙනකොට එකෙන් හික් කික් කාලා හිටායි. තව එකෙක් අර පැත්ත ගිනා. ඉතින් ටීචර් ආපහු බලනවා. බලනකොට කවුරක් කරන ඔක්කොම පොත් තියා බලන් ලියනවා. ආයෙසර ටීචර් කල්ලාල පැත්තට යනකොට hina වෙනවා. මොකකටවත් නෙවෙයි. උගන්නන්නම් බැරුව ගියා. ඊට ඊට හිතනවා මොකක් හරි පිටිපස්සේ අඩුපාඩුවක් තියෙනවා කියලා මොනම අඩුපාඩුවක්වත් නැහැ කොල්ලෝ කරන්නේ නිකන් හිනාගෙන. ඒ මොකද අර හිත ඇතුලේ පිටේ වනේ තියෙන මීම පඳුරට බයයි. හිත හදාගෙන තියෙනවනම් කවුරු මොන જાති කරා තමන්ගේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඒක නිසා අපිට ලෝකේ අපිව නලවන්නේ ඔන්න ඔය දුර්ලකමෙන් තමයි. ඔය දුර්ලකමෙන් තමයි කොක්ක ගහන්නේ. කවුරු මොන જાති කොක්ක ගැහුවත් තමන් යන පාර තමන් විශ්වාසය දන්නවනම් ඒ මනුස්සයාට ලෝකයක් අඹාගෙන යන්න සරුවචනසේ ඒ තරමටම පාරමිතා පුරලා තමයි මේක සාකච්ඡා කරන්නේ උන්වංශ කියන මේක කලහක්ක් කියලා. බටහිර ලෝකේ කියනවා හිත හැදුවොත් මොලෙත් වෙනස් කරන්න පුළුවන් කයත් වෙනස් කරන්න පුළුවන්. හිත හැදුවොත් ඔය කියන මොලේ තියෙන සම්පූර්ණ මෝඩකම් තකතිරුකම් ඔක්කොම වෙනුවට සියලු ආඩ්‍ය වෙච්ච හොඳ නිර්මාණශීලීත්වයකට තරුණ ඔදවත් මනසක් හදන්න පුළුවන්. කයත් ඕනේ සර්කස් එකක් කරන්න පුළුවන්. ඔය නෑ බෑ කියන දේවල් ඇහෙන්න කියන්න එපා. කියන්නෙම කෙලෙසක් කියලා හිතාගන්න. නැති බැරිකම තමයි. මොකද කරන්න කාට කියන්නද අපි? ඔය ඉස්මතු කරන්න යන ඉස්මතු කරන්න ගිය ගමන් වැරදි මේ මොකද්ද කියන්නේ? වැරදි කම්පන වේගයක් හිතේ යන්නේ. හිතාගෙන ඉන්න ඕනේ නෑ මට මේ ටිකවත් පුළුවන්, ඊටු ටික පුළුවන්. පුළුවන් ටික කරන්න යන්න යනකොට පුදුමාකාර විදිහට අච්චමර තමයි කියන්නේ. තරිසුරු ගන්න එපා. ඇද්දගෙන යන එකයි තියෙන්නේ. පුළුවන් හරිය ගත්තා ගියා. එන්නකොට ඔක්කොම නැති වෙලා අර හැකි සංඥාව එන්න බෑ. ඒ නිසා මේවා සංස්කාර කරන්න එපා. සංස්කාර කරනවායි කියලා කියන්නේ අහපු දෙයි, ඇහිච්ච දෙයි, කරපු දෙයි, වෙච්ච දෙයි ඔක්කොම එක මල්ලේ දාගෙන ඉතින් පච්චත්තාපු. එතන මේක තේරුම් අරගත්තත් මම දන්න සෑහෙන හිතට සාන්තියක් එනවා භාවනා කළා නෙවෙයි අපි කොච්චරක් අහ කන දේවල් ඔළුවේ දාගෙන තැවෙනවද බුදුහාමුදුර අපිට කොච්චරක් මේ කෙලෙස් වල ඉඳද්දිම කෙලෙස් ගැලවෙන මාර්ගයක් කියලා දීලා තියෙනවද කියලා ඒ වුණාට අපි පඬිතකම කියලා හිතලා තියෙන්නේ අරව අන්නන එක තමයි. යමක් නොකර එකට සංසිද්ධට දීපම අපිට අනේ නෝන්ජල්කමක් කියලා. බය ආදුකමක් කියලා. නෝ ਸਰුවචනාංශයේ අභීතව පෙනී හිටන දැන් 2600 සීනේ අවුරුද්දටත් පෙනී හිටිනවා නෑ. මොකෝ ඕමම යන්න අරින්න මේ කක්කත් විචි වෙච්චි වැරද්දට විචාව යෝන දෙයක් අලුතෙන් කර්ම රැස් කරන්නේ අලුතෙන් සංස්කාර රැස් කරන්නේ කියන එකයි මේ සංඛාර සමතේ කියලා කියන්නේ ඒකම තමයි සරුවචන්දේ බුදු වෙච්ච ගමන්ම කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා ගහකාරං දිට්ඨෝසී පුන ගයන්න කායි සබ්බාතේ පාසුකා බක්කා ගහ කුටං විසංකිතං විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයෙන් සම්පූර්ණයෙන්ම දුරු වුණා විසංඛාරගතං චිත්තං තණ්හානං khය මජ්ජිකා ඒකාන්තෙම තණ්හාව ක්ෂය වුණා මේ සංස්කාර තමයි තේරිම කරන්නේ තේරිල්ලෙන් තමයි අහුවෙන්නේ නොතේරවා නොතේරා හිටියයි කියලා මොකක්වත් නැති වෙන දෙයක් නෑ. ඒකට අපේ ශාසනය කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. අපේ ශාසනය කියන්නේ සාමීචිපන්න භාවය කියලා. අරණ ප්‍රතිපදාව කියලා. සිංහල දාන එක අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඕන කෙනෙක් ඕනේ වැරද්දක් කරගත්තට අපිට විරුද්ධ නොවි සිටීමේ හැකියාවක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. නැත්නම් ඒක කරන්න බැරි කිට්ටුවන්තෙක් වැරද්ද කරනකොට තමයි අපිට අමාරු. ඒක නිසා එන්න තරම් දුකක් එන්නේ ප්‍රේමයෙන් තමයි. මේ කිට්ටුවත්ත කට්ටකින් තමයි ප්‍රේමේ එන හරියක් එන්නේ. මොකද කිට්ටුවන්තය කරන වැරද්ද අපිට පේන්න බෑ. නිසා කිට්ටුවන්තයත් එකයි පිටමනසයත් එකයි වැරද්දත් එකයි කොයි එකත් එකයි අපිට පුළුවන් නම් හිත විසංකාරගත කරගන්න. තේරුම් බේරුම් නැති කරගෙන ඉන්න. තේරුම් බේරුම් නැති කියලා කියන්නේ හය අතර තේරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. තල තුනකමක් ඇති කරගන්න එදාට සංස්කාර මේ තණ්හාවට ඇවිල්ලා කොක්ක ගහන තැනක් නැති වෙනවා. ඉතින් මේක ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ අනුව ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙනකොට අපි ප්‍රතිපදාවට බහිද්දෝ. එදා ඉඳලා තමයි අපිට සීලේ වටිනාකම තේරෙන්නේ. එදා ඉඳලා තමයි අපිට සමාධි වටිනාකම තේරෙන්නේ. එදා ඉඳලා තමයි අපිට දානයක් දෙන එකේ භාවනා කරන එකේ වටිනාකම තේරෙන්නේ. එතෙක් අපි ණයට ගත්ත දේක් තමයි කතා කරන්නේ. මේක තේරුම් ගත්ත දවසේ ඉඳලා බුදුහාමුදුරෝ ඇතුලේ වැඩ ඉනවා වාගේ ධර්මයේ කෙනෙක් සජීවී දෙයක් වාගේ සංඝයා කියන එක එදා පටන් අද දක්වාම පැවතින දෙයක් වාගේ Taman රකින්න සීලය අත්‍යවශ්‍ය දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. නැත්නම් මේ ඇතුලේ තියෙන ධර්ම කෙරෙහි ලොකු වටිනාකමක් අගේ වැඩිවීමක් වෙනවා වෙන්න වෙන්න වෙන්න ඒ යෝග කර්මයට අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති වැඩෙනවා. එසේම වැඩිවාකින් ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිල් දිනාටම ඒ අවශ්‍ය වීර්ය ශක්තිය බලයේ ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ වගකීමක් තියෙනවා මේ ප්‍රශ්න වගේක් ඉතුරුලා තිබුණා. ඒ ටික මම ඉක්මනට ඉක්මනට මතක් කරලා දෙන්නම් අපි කතා කරපු දේවල් එක්ක චිත්ත සංකාර පරිසංවේදී යනුවෙන් විස්තර වෙන අවස්ථාව තව ටිකක් පැහැදිලි කර දෙන්න. කාය සංස්කාර සංසිඳලා හොඳට බලනකොට හිතට දැනෙන වේදනාසා හඳුනා ගැනීම තමයි තියෙන්නේ. ඒක පිළිබඳ අවදියෙන් ඉන්න කියන එකයි සංවේදී වෙන්න කියන එකයි තොරණ බෙරන්න යන්නේ නැතුව සංවේදී වෙන එකයි. ඒකම කියලා තියෙනවා ආශවස අනුසය යන දෙක තවදුරටත් විස්තර කර දෙන්න ආශව අනුසය කියලා කියන්නේ කාපට් එකේ යට තියෙනවා ආශ්‍රව ධර්ම නිසා තමයි අපිට දේවල් හරි වැරදි හොඳ නරක ප්‍රිය අප්‍රිය වශයෙන් මනාපමන වශයෙන් පහළ වෙන්නේ දේවල් වල ප්‍රියමනාපයක් නැහැ. දේවල් වල හරි වැරදි කියලා දෙයක් නැහැ. අපි බලන මිනිස්සයා හැටියට තමයි ඒක වෙනස් වෙන්නේ. සංඛාර පිළිබඳ සිංහල පැහැදිලි කිරීමක්ද කොටස් හතරෙන් දෙකක් ඔබ වහන්සේ පැහැදිලි කරා මම හිතන්නේ අද හතරම මම හිතන්නේ පැහැදිලි වුණයි කියලා. අෂ්ට දූසක් දුස්තක්ෂණ ඒක අපි පොතක මාර්ගයෙන් හොයලා දෙන්න බලමු. වේදනා සංඥා දෙක පහදා දෙන්න වේදනා හඳුනා ගැනීම සංඥාවද වේදනා හඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීමයි සංඥාව කියන්නේ. මේක ස්ටැප මේක දුක කියලා හඳුර ගන්න තියෙන සංඥාව කියලා කියන්නේ ලේබල් එක. සංකාර සතර ආකාරයේ පැහැදිලි කර දෙන්නේ ඒක මම හිතන්නේ සිද්ධ වුණයි කියලා. වේදනා චරිතයද සංඥා චරිතයද සංකාර චරිතයද කියලා තේරුම් ගන්න හැටි ඊයේ ධර්මදේශනදී කලායුරු පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. එතකොට ඒක තමන් අර භාවනා කරලා සංසිඳුණට පස්සේ එන දෙයට වෛර කරන්න එපා. එන දෙයට සාදර වෙන්න ඕනේ තමන් කවුද කියලා දැනගන්න. මේවා නොයේවා කියලා දැඟලුවොත් කවදාකවත් තමන්ට තමන් කවුද කියලා දැනගන්න හම්බ වෙන්නේ එන්නේ සද්ද නම්, එන්නේ වේදනා නම්, එන්නේ හිතවිලි නම්, එන්නේ සංඥා නම් ඒක දැනගන්නාසුලුව හිටියොත් ඒකෙන් ඉද්දෙන ගතිය, පෑරන ගතිය නැතිලා සංසිඳෙනවා. ඇත්තටම දැනගත්තත් නැතත් ප්‍රතික්‍රියා නොකර සිටීමේ එහෙමම ඥානවන්තයාට සුතවන්තයාට දැනගන්න පුළුවන් නැති කෙනාට ලෙඩේ හැම බේත ඒකම වෙනවා. මේ විචාසී ඒකත් අපිට වේදනා සංඥා සංඛාරයන් ලක්ෂණ තුල තණ්හාමාන දිට්ඨිය සම්බන්ධ කරමින් විස්තර කර දෙන්නේ නම් මැනවි. එලෙසම චරිත ලක්ෂණ හඳුනාගත් පසු ඒ තවදුරටත් ගවේෂණ කළ යුත්තේ කෙසේදයි උදාහරණ වලින් පහදා දෙන්නේ. පැහැදිලිව කියන්න තියෙන මේ ආස්තික නැත්නම් හරියන වැඩේ තමයි කය සංසිඳුණාට පස්සේ ආස්වාද සංසිඳුණාට පස්සේ අනිවාර්යම වේදනාව හෝ සංඥා හෝ සංස්කාර මතුකොනවා. ඒකට කලබල වෙන්නත් එපා. මොකද්ද ඉන්නේ කියන එක හොඳට දැක ගන්නා සුළුව බලනකොට ඒක හරියටම දැනගන්න බැරි වෙයි ඒක නිසා මොකද්ද තමන්ගේ චරිතය කියලා. අඩු ගන්න මේක නිසා ප්‍රතික්‍රියා නොකරන ගතිය ඉන්න පටන් ගන්නවා. මේකට හැප්පෙන්නේ නැහැ. එන දෙයට එන්න බලනවා. එතකොට රෝග ලක්ෂණේ හඳුනා ගන්න පුළුවන්. ඒක කමඨාන් සුද්ධ කරන වෙලාවදී කියන්න පුළුවන් නම් මට මෙහෙම සංසිඳනකොට වෙන්නේ කයේ නලියෙන් දඟලන ගති විඳි විඳීම්ද එහෙම නැත්නම් සංඥාවල් එනවා සංඥා කියලා කියන්නේ සලකුණු තබා ගන්නවා ඊයේ පිළිච්ච වෙච්ච ඒවා ඊට ඉස්සර වෙච්ච ඒවා මේ වෙන්න තියෙන ඒවා නිකන් අමතර තාලෙට ප්‍රබුද්ධව ප්‍රකටව පේන්න පටන් ගන්නවා අර හිත සංසිඳුණාට පස්සේ. සමහරට සංස්කාර ඇති වෙන්න පටන් ගන්නවා මේක මෙහෙම කරන්න ඕනේ අරක මෙහෙම කරන්න ඕනේ කියලා මේ කල යුතු දේවල් බොහොම ලස්සනට ඒ විෂය හදාලා නැතුණත් දක්ෂකම් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අනුව නැගිටපු ගමන් ඒක කරන්න හිතෙනවා. සංඥාපේකන ඒක ගැන කල්පනා කරන නැගිටලා මේ හීන පෙනෙන්නේ මේකෙන් අරකෙන් මේක කියලා ඒ ඔක්කොගෙම පේන තියෙන්නේ එයාගේ චරිත ලක්ෂණය නමුත් ඒවා පෙනුණයි කියලා අරමුණ විනාශ කරන්න නැතුව සතිය පාවා දෙන්න නැතුව දිගට භාවනා කරන යනවනම් චර්චේ හඳුනාගත්තත් නැතත් ඒ දෙයට කරන්න තියෙන දක්ෂම විපස්සනාව තමයි දිහා බලලා ප්‍රතික්‍රියා නොකර සිටීම. එනිසා ප්‍රධාන ආකල්ප වෙන්නේ භාවනාව හොඳට සංසිඳුණාට පස්සේ හසුරවන්න යන්න එපා. අනම්මනම් දාන්න එපා එකට. පුළුවන් තරම් ගංගායින ඉඳගෙන ගඟේ වතුර ගලන හැටි බලනවා වගේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා යන්න පටන් අරගත්තොත් කරණ දෙන උපරිම අනුග්‍රහය ලැබෙනවා මේක හැබැයි මේ පටන් අර ගන්නකොට ආනාපානි ලං කර ගන්න දෙන උපදේශ නෙවෙයි මම මේ දෙන්නේ ආනාපානය අරගෙන හොඳට කී කරුණාට පස්සේ හිත තව නාම ධර්ම වල පැත්තට ගියාට පස්සේ වෙන ටිකක් තමයි මේ කතා කරන්නේ ඉතින් එතකොට මගේ යුතුයකම් ඉවරයි. ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්න. වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි අහුම්කන් දෙමු. නැත්නම් අපි පැයක සක්මනකින් පස්සේ පහමාරයි හයමාරට අපි රැස් වෙනව නැවත මෙතන පරියන්කයක් සඳහා.